අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා කාලය ගනිමු ශිරූම දෙනායි සඳහා tempත් වෙලා සාදු කාර්යය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පහතබ්බා චත්තාරෝ ඕඝා කාමෝගෝ භවෝගෝ දිඨෝගෝ අවිජ්ජෝගෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇනියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දසුත්තර සූත්‍රයේ පහතබ්බ කාරණා නැත්නම් ප්‍රහාණය කළ යුතු කාරණා හතරක් ගැන කතා කරන අවස්ථාවක් ඉස්මතු කරගෙන නැත්නම් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමයේ හැටියට ඉස්මතු වෙලා ඒක හදාරමින් ඉන්න අවස්ථාවක්. ඒක ඉස්සර වෙලා බහුකාර්ය ධර්ම වැඩි යුතු ධර්ම, ආත්පසින් දත යුතු ධර්ම දන්නේ නැති කෙනෙකුට මේ ප්‍රහාණය කළ යුතු ධර්ම තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේ මූලික මූලික සුදුසුකම් අවශ්‍යතා එනතම් පිටිය සකස් කිරීම කරලා ක්‍රමයෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම විස්තර කරනවා. ඉතින් ඒක මේ ආත්පසින් දත යුතු ආහාර දැක්කට පස්සේ ඕග හතරක් විදිහට නැත්නම් සැඬ වතුරු හතරක් දියසුලා හතරක් විදිහට පෙන්වනවා. ඉතින් මේ දේවල් දන්නේ නැතුව දිහට බහපු කෙනා ගසාගෙන යනවා කොයි යනවද හොයන්න බෑ. ඉතින් ඒ විදිහට පවතින ඕග නැත්නම් සැඬ ඡණ්ඩ වතුරු හතරක් සඳහන් කරලා තියෙනවා කාම ඕග භව ඕග දිච්චි ඕග අවිජ්ජා ඕග කියලා. මේ කාමේ නැමැති සඳ වතුරක් තියෙනවා. ඒකට අවුච්චාම ඇත්තටම 100ට වැඩි ගාණක් කාමෝගේ තමයි ගත යුතු කරන්නේ. ඒත් අපි කියනවා ආගමක් ධර්මයක් නැති අය කියලා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් ආගම ධර්මයකට පෙළඹුණාට පස්සේ එයත් පෙළඹිච්ච පමණින් බේරෙන්නේ එයාට මේ කාමෝගේ නැතුණාට භවෝගයට අහු වෙනවා. යම් කිසි කෙනෙක් ඒ භවෝගේ වශයෙන් තියෙන මේ රූප ලෝකයට බැඳීම් සහ අරූප ලෝකයට බැඳීම් මතින් සඳහන් කරන මේ දේ තේරුම් අරගත්තොත් පට බේරලා තේරුම් අරගත්තොත් නැත්නම් යොසීමෙන් කටයුතු කෙරුවොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මෙතෙක් වෙලා මේ කාමෝග භවයට ආවුනෙත් අපි ළඟ මුල් බහගත්ත දික්ටි වගේක් තියෙනවා ඒවා සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කෙනෙක්ගේ තියෙන රුචි අරුචිකම් කෙනෙක් ළඟ තියෙන අගයන් ආඩම්බරයන් කෙනෙක් ළඟ තියෙන බැහි කෙනෙක්ගේ තියෙන කර්ම කර්මානුරූපව ලැබිච්ච ඒ උපනිෂේ සම්පatti ඉතින් මේ නිසා අපි දන්නේ මේකයි හරි ජීවිතය කියලා අපි අල්ලාගෙන ඉන්නවා ඉතින් ඒකත් ඒ පුද්ගලයාට සත්‍ය මොහා කරනවා විමුක්තිය මොහා කරනවා ඒක හරි අමාරුයි පෙන්ලා දෙන්න ඒ මොකද දික්ටි මට්ටමටපත් වෙනකොට ඒක ඇතුම් බහැලා ඉවරයි ඒක පිට කර වෙලා තියෙන්නේ ඒක ගලවන්න බෑ. ඉතින් ඒක නිසා සර්වචන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි දෙයක් මෙහෙම ඝන බහල වෙනකොට මෝරනකොට සංඥා චිත්ත දික්ටි වශයෙන් තමයි මෝරන්නේ. සංඥා මට්ටමේ තියෙනකොට සාමාන්‍ය වේදිකට දාලා සනිප කරගන්න පුළුවන්. කීයද ඒකවතන සීන සංඥාවක් ඔක නිත්‍ය සංඥාවක් කරුණා කරලා මේක හැම වෙලාවෙම අනිත්‍ය සංඥාවට දාලා බලන්න නැත්නම් මේක අනර්ථ කර පළ ගොඩක් කරගෙන දෙනවා. අපි හිතන්නේම නිත්‍ය සංඥාවේ නමුත් පුළු පුළුවන් වෙලාවේ මේ කිව්වට අදහලා අනිත්‍ය සංඥාට දාලා බලන්න කියලා. ඒක ලේසි මට්ටමක් කියලා හිතනවා ඒක කිව්වට ලේසි උනාට ලේසි නෑ. නමුත් මේ තුنين ලේසි මේක. ඊටසේ චිත්ත මට්ටමට ආවට පස්සේ ආරිට වැඩි දැඩි කරගෙන ඉන්නව කවුරු කිව්වත් මොන જાති කිව්වත් මමගේ හිත වෙනස් කරගන්නේ නෑ කියලා අපි යම් යම් දේවල් වලට ඔලොමල වෙනවා. එයාට කෙනෙක් අනු උපදේශයක් දුන්නත් විකල්පයක් දුන්නත් දැඩි මතධාරී කොහොමඩක්වත් අයින් කරන්න බෑ. ඒතකොට අපි කියනවා ප්‍රශ්නේ චිත්ත මට්ටමට නැගලයි කිය. ඒකත් සංසාරේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හොඳට ඇටුවම් බැහුවට බැස්සට පස්සේ තමයි දිට්ඨි මට්ටමට යන්නේ. ඒ චිත්ත මට්ටමට ගියා ගියාම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාට පුළුවන් එයාට ගෙන්නගෙන පෙන්නලා තමන්නා යද්දි ප්‍රාතිහාර්ය පාලා විවිධ ක්‍රම වලින් චිත්ත මට්ටමට කඩන්න දිට්ඨි මට්ටමට ගියාම බුදුන්ටවත් කඩන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ඒ මහයට අත තියන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ මේ ඕග දිට්ඨි මට්ටමට ගිහිල්ලා තියෙනවා නම් නැත්තම් දිට්ඨි ඕග දිට්ඨි ආසව තිච්ච යෝග මට්ටමට වෙලා තියෙනවා බුදු කෙනෙක් පහළ වුණත් එයා බුදු කාමරට යන්නේ නැහැ. ධර්මය වුණත් ධර්මය කියලා බාරගන්නේ නේ. සංඝයා දැක්කත් පිළිගන්නේ සීලයක් අදහන්නේ නැහැ. ඉතින් ඒක කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන වෙහෙසටපත් වෙන්නේ අපි තමයි මෝඩකමට සංඥා තියෙන කට්ටියටත් බණ කියන්න යනවා චිත්ත තියෙන කට්ටියටත් බණ කියන්න යනවා දිට්ඨි තියෙනටත් බණ කියන්න යනවා ඒ දිට්ඨි මට්ටමට ගියේ කෙනා කලේ මුණින් ආපු කලයක් වගේ කොච්චර වැක්කිරුවත් ඒක පිරෙන්නේ නැහැ ඒක නිසා දිට්ඨි මට්ටමටපත් වීම බුද්ධෝත්පාද කාලයක ඉර පායලා තීදි කාමරයට වෙලා ජනල් කවුළු වහගෙන අන්ධකාරය ගත කරන අය වගේ හරි අමාරුයි. ඉතින් ඒ දිට්ඨි මට්ටමට යන කෙනා ගලවන්නත් ඔය කබලින්කාර ආහාර දැනගත්තට ස්පර්ශ ආහාර දැනගත්තට බෑ. එයා මනෝ සංචේතන ආහාරට වලට යනකම් අපි මේ ඉදිරියට තල්ලු කරන්නේ චේතනා වශයෙන් බවත් බලවත් පුරුෂයෝ දෙන්නෙක් දවස් ගානක් පැහැලයි පැලහිච්ච පැහිච්ච පිච්චිච්ච ගිනි අඟුරු වලකට දුර්ල පුරුෂයෙක් ඇදගෙන යනවා වගේ අපේ චේතනාවල් අනිවාර්යයෙන්ම අපි නරකට නපුරට ඇදගෙන යන බව තේරුම් ගත්තනම් එයාට කියන්න පුළුවන් එයා මේ දික්ටි ඕභය නැත්තම් දික්ටි ආශවය දික්ටි යෝගය යාන්තම් තේරුම් ගන්න කැමති. ඒකට එයා තවදුරටත් මේ චේතනාව විශ්සර කරන්න යන්නේ කටමැත දොඩවන්න යන්නේ තේරුම් ගන්න මම මෙතෙක් ආවේ මගේම තනි මතේට එහෙම නැත්තම් චේතනාවට නමුත් ඒක අනිවාර්යයෙන්ම සුබ පළගෙන දෙන එකක් නෙවෙයි. ඒක ඒකේ අනිත් පැත්ත. නරක එකක් කියලා තේරුම් ගත්තට පස්සේ එයාට තේරෙනවා මේ දිත්‍ති මේ තරම් ඝන බහල වෙන්න දිත්‍ති මේ තරම් මුල් බහින්ද අපේ නොදැනීම අවිද්‍යාව ඔලමලකම කොච්චර බලපානවද කියලා ඒ දිත්‍ති ඕඝ අවිද්‍යා ඕඝ ළඟ ළඟ ගෙත්තන් වෙලා තියෙන්නේ ඒක සමහර ආචාර්යවරු මේ මනෝ සංචේතනා සහ විඥාන ආහාරත් එක්ක පිළිවෙලින් දිච්ඡාසවතා නැත්නම් දිට්ඨි ඕගය සහ අවිජ්ජා ඕග සම්බන්ධ කරලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ධර්මයේ ගැඹුරු පැත්තක්. ඒ වැඩේ ඔක්කොමලා දැනගෙන තියෙන්න ඕනද නිවන් දකින්න? එහෙම නැත්නම් ඒක බුදුහාමුදුරන්ට විතරක් විශේෂෝචර දෙයක්ද? ආතන් වහන්සේලාට විශේෂෝචර දෙයක්ද? නැත්නම් අපි වගේ නිකන් මේ උදී ජනතාවට විශේෂෝචර වෙනවද කියලා බැලුවොත් සමහරෙකුට විශේෂෝචර වෙනවා. සමහරකට මේක තිරව ගන්න බැරි නිසා භාවනාවට බය වෙන්නත් ඉඩ තියෙනවා. ඔක ඔච්චරම ගැඹුරු නම් කොහොමදයි මේක තේරුම් ගන්න කියලා. නමුත් ඒ යම් කිසි කෙනෙක් ඒ සතිය ආදී ධර්ම වඩාන යනකොට නිසි කලවයසට එනකොට නිසි ප්‍රමාණයට භාවනා මෝරනකොට ඒගොල්ලන්ට දැන් නොතේරිච්ච දේ එදාට තේරෙන්න ඉඩ තියෙනවා. එහෙම කෙනාට දැන් සූත්‍රමේ වශයෙන් ලාවට තේරෙනවා. එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් ආ මේ පැත්තට හිතුවොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නමුත් කවදා හෝ භාවනා සතරටත් පට්ඨාණේ ආදී වැඩිගෙන යනකොට දවසක එතෙන්ට එනවා. දැන් අද ඉන්නවනම් යම් කිසි කෙනෙක් තේරෙන කෙනෙක්, ඊයත් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔහම හැපි හැපි ගිහිල්ලා නැවත නැවතත් කරලා ඒ කියනකොට තේරුම් ගන්න පුළුවන් මට්ටමකට එනවා. එනිසා මේ වගේ සබාවක ඒ තුන් ආකාරයෙන්ම කට්ටි ඉන්නවා. සමහර අත්තන්ට ඉස්සලාම ඇහෙන වෙලාව මේක. සමහර කෙනෙකුට කලින් ඇහිලා තියෙනවා ඒක පොඩ්ඩක් හටලයිලි බේරිලා පාර ඉර ඇඳෙන වෙලාව එයාට හිතනවා දැන් නම් මේක කරලා බලන්න ඕනේ. තව සමහරකට කරලා බලලා තේනවා අනේ මේක මට තේරලා තිබුණා. ඒක නෙමෙයි කියන්න කියලා. ඉතින් ඒ නිසා මෙවැනි ධර්ම දේශනාවක ඔක්කොටම සමාන ඵල සමාන තේරුමක් එයි කියලා හිතන අමාරුයි. ඒත් එහෙම කියලා අතාරින්න නරකයි. එහෙම කියලා අතාරින්න නැතුව අපි නැවත නැවතත් යොදවලා ඉන්නකොට ඒ කලවය සාවට පස්සේ එහෙම නැත්නම් මෙහෙරිම ආවට පස්සේ තේරෙනවා ඒ නිසා මේ දිච්චි ආෝඝයත් අවිජ්ජා ඕඝයත් කියන මේ දෙක සාමාන්‍ය බාලාංශ පන්ති වල තේරෙන්නේ නැහැ. ඒකේ නා දැනටම සතිය වඩලා තියෙනවා. ඒ සතිය වඩලා එයා තමන්ගේ මූල කර්මස්ථානයේ ගුරුසු අවස්ථාව, සියුම් අවස්ථාව සහ අතිසූක්ෂම අවස්ථාව කියන අරමුණ ගෙවන් වෙන හැටි නැත්නම් රූපී වශයෙන් පේන ගොරෝසු අරමුණ මු르දු වෙලා සියුම් වෙලා අතිසූක්ෂම මට්ටමට ගිහිල්ලා අරූපී මට්ටමට යන්න පුළුවන් මට්ටමට දැකලා මේ තුනටම බය වෙන්නෙත් නැතුව මේ තුනටම මෝරච්ච මුණ මනතකි මුණ දෙන්න පුළුවන් තරම් උපේක්ෂාවක් තියෙන කෙනාට මේ මනෝ සංචේතන ආහාර ඒ වගේම දිත්තහසව නැත්නම් දිට්ඨි යෝගය තල වශයෙන් තේරුම් කළ දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විඥාණය කොහොමද අවිද්‍යාව බෝ කරන්නේ? අවිද්‍යාව පදනමක මිස විඥාන චිත්‍රපටිය පෙන්වන්න බෑ. විඥාන චිත්‍රපටිය පෙන්වන්න අනිවාර්යයෙන්ම ශාලාව අන්ධකාර කරගන්න ඕනේ. අවිද්‍යාව තියෙන්න ඕනේ. ඒ නිසා මේ විද්‍යා ශාලාවේ තියෙන අන්ධකාරයත් පෙන්වන චිත්‍රපටියත් දෙක අතර තියෙන සම්බන්ධතාවය වගේ මේ අවිද්‍යාව නැතුව විඥාණයට ඉන්න බෑ. ඒ අවිද්‍යාව සහ විඥාන අතර තියෙන මැදහත් වෙන අවිද්‍යාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන මැදිහත් වෙන සංස්කාරට තමයි මේ මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. එයා ඇති කරන්නේ දිඨාසව විඥානය ඇති කරන්නේ අවිජ්ජාසව නැත්නම් අවිජ්ජා ඕඝ දිට්ටි ඕඝ ඒක නිසා අර මට්ටමට භාවනා කරපු කෙනා කොයි මට්ටමටද කාමයට ඇරලා කාම සංඥාව දැකලා කාම සංඥාව තන්න රූපේ අරගෙන රූපයත් රූප සංඥා කරලා ඒකත් අතරපු කෙනාට ඊට යට තට්ටුවේ තියෙන අඩියම තියෙන මේ හොර මුලක ඉන්න ප්‍රධාන හොරු ටික වගේ හොරු නායකයෝ ටික වගේ පේන්න පටන් ගන්නවා ඒගොල්ලෝ ස්වභාවයෙන් සුදු ඇඳගත්ත ටයිකෝඩ් දාගත්ත හොඳ මහතු වේ එක්කෙනෙක්ක් අද්දාක තොරකමක් කරලා නැහැ. ඒගොල්ලෝ කරලා තියෙන්නේ බරපතල විදියට හොරකම් කරන්න ඔපිනියන් දීපේක විතරයි. ඒ නිසා ඒ කෙනෙක් ඇල්ලුවාට ඇදලා ගත්තට එයා බොහොම නම්බුකාර රස්සාවක් කරනවා. හොඳට පවුලක් කරන වැදගත් මහත්තයෙක්. හැබැයි මනුස්සයෙක් කරන්නේම ඒ යටිකූට් වැඩවලට ඔපිනියන් දෙනවා. කවුද ඔපිනියන් දෙන්නේ කියලාවත් ඒ ඔපිනියන් එක ක්‍රියාවටපත් කරන එක දන්නේ නැහැ. ඒ නිසා මෙයා ඇදලා ගන්නත් ලේසි නැහැ. මොකද යන්නේ බොහොම ස්ථාවර ආර්ථිකයක් තියෙන, ස්ථාවර සමාජ මට්ටමක් තියෙන, ස්ථාවර දේශපාලන බලයක් තියෙන බරපතල තැනක. නමුත් අර පුංචි පුංචියෙන් අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන එනකොට කවදා හෝ ඒ රාජ පරීක්ෂක දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවක හිතනවා මේ මනුස්සයා වෙන්න තියෙනවා මේ මනුස්සයා එළියට ගන්න පවතන නීති ඇටියට කරන්න බෑ. මොකද එයා කවදාවත් තොරකමක් කරලා නැහැ. ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. නමුත් පොලිසිය දන්නවා මේ මනුස්සයා ගහන්න බණ්ඩයිතියක් නැහැ. ගෙන්නලා ප්‍රශ්න කරන්න ආයිතියක් පොලිසියේ තියෙන විධායක ශක්තිය. ගෙන්නලා ප්‍රශ්න කරන. එයා ප්‍රශ්න කරනකොට දෙන්න හරියක් දෙන්නේ මම නිවැරදිකාරයා. මම රස්සාව කරගන්න දෙන්නෙත් නෑ. මම මේ දරුවොත් එක්ක ඉඳ ඇදගෙන අවිල්ලා මොනවද මේ කරන්නේ? කියලා ඉතාලම තදින් ක්‍රියාත්මක වෙනවා. එතකොට පොලිසිය එක දෙක දෙනවා ප්‍රශ්න උත්තර. මේ දවසේ අහවල් කෙනා අඳුරනත් ඔව්. ඒක නට මොනවද උපදේශයක් දීලා මතක තියනද? දැන් මම දීලා නෑ. ආයෙන ආරයට එන්න ගන්නව සාකච්ඡා. එහෙනම් මේ කියන්නේ? මේ කියන්නේ හම්බුනේ කියලා. මේ කියන්නේ උපදෙස් දුන්නේ නැහැ කියලා. මං හම්බෙලා තියෙනවා මට ඒ වෙලාව මතක නැති වුණා. උපදේශය දීලා තියෙනවා තමයි මම මේ කිව්වේ මේ අහවල් දෙන්නේ. මං ඔය හොරකම් කරලා නැහැ. ඒතර මේ අහවල් කෙනා දන්නේ නැහැ. ඉතින් එයාට උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් එයාට එන්න කියලා අහන්න බෑ. එක එක සාක්ෂි දෙනකොට මේ මනෝ සංචේතනාවල තියෙන නැත්නම් මේ සංස්කාරවල තියෙන කට්ට කෛරාටික වෙට්ට පිටතල ගතිය අල්ල ගන්නවයි කියන එක සාමාන්‍ය පොලිසියට කරන්නත් බෑ. ඒ වගේම සාමාන්‍ය ඉදින්දා හොරකම් කරන කණ්ඩායම ඇල්ලුවාට මේ මැද සාරේ මේ ඔපිනියන් දෙන මොලේ අල්ලන්නත් බෑ. ඒසා දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට පස්සේ මේ කෙනා උසාවියට ගන්නවා කියන එකත් ලේසි නෑ. මොකද මේකට හරි දේශපාලන බලවත්තු. ආර්ථික බලවත්තු, සමාජ බලවත්තු යෝගේ මර කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒකට තියෙන පොලිසියට සහ රහස්වත්ව සේවාවට විශේෂ බලතල අවශ්‍යයි. සැකකරන කෙනෙක් දේශපාලනඥයන්ගේ බේරලා උසාවියට ගෙනලා හරස් ප්‍රශ්නාන. ඉතින් මේ වගේ බරපතල කාරණාවක් සිද්ධ වෙනවා සතිය හරහා එහෙම නැත්නම් සුපතිත්ථිත සතිය හරහා යෝගාචරයා මතුවෙන මතුවෙන නීවරණයක් යත් එක්ක හැසිරෙන්නට දැනගන්න ඕනේ. કોઈ නීවරණ තිබුණත් තමයි මූල කර්මස්ථාන ඉස්සරහට ගන්න හැටි දැනගන්න ඕනේ. දැනගෙන මූල කර්මස්ථානයත් ගෙවන් වෙනකන් මූල කර්මස්ථානයත් නොදැනී තැනට යනකන් ඒක සාමාන්‍ය gedara යන එන පාර වගේ තියෙන්න ඕනේ. ඒක මේ දවල්ට කරනවා රැයට කරනවා වගේ සිද්ධියක් වෙන්න ඕනේ. උනාට පස්සේ තේනවා මේ නීවරණාවත් ඒක නැතිලා යනවා. මූල කර්මස්ථානවත් ඒක නැතිලා යනවා. මෙන්න වින්දලා ගියාට පස්සේ එහෙම නැත්නම් මේ අරමුණු ඇතිත් තත්ත්වෝ අරමුණ නැති තත්ත්වෝ ඇත්තේත් නැත්තේත් නැති සත්‍යය ආවට පස්සේ දැන් යෝගාවචරයට සිද්ධ වෙනවා අර අනුසය මට්ටමේ කෙලෙස් ආසව මට්ටමේ කෙලෙස් අඳුරගන්න ඒක මේ වීතිකම කෙලෙස් අඳුර ගන්නවා වගේ පරිඋත්ථාන භූමිය අඳුර ගන්නවා වගේ ලේසි නෑ මොකද හරිම වංචනිකයි ඒ මේ මහවරා ලෝක රටේ ඉන්න සමහර වෙලාවට අධිකරණ ඇමතිවර වෙන්න ඉඩ තියෙනවා පොලිසිය ලොක්ක වෙන්න ඉඩ තියෙනවා ප්‍රධාන හොර කණ්ඩායම් වල ප්‍රධාන නායකයෝ විශාල රාජ්‍ය බලතල සහිතයි. ඒ කෙනෙක්ට සැක කරන්නවත් වෙන කෙනෙකුට අයිතියක් නැහැ. අන්න එවැනි බරපතල දෙයක් මේ බුදුචාන් වහන්සේ අපට මේ කියලා දෙන්නේ මේ මනෝ සංචේතන අඳුර ගන්නවා කියනකොට. එහෙම නැත්නම් මේ විඥානයගේ තියෙන මායාකාරී ගතිය. යව කරන මායා දැන් අද දවස්වල දවසේ කියන ප්‍රශ්න වලත් කියුණා මම මට මේ හිතවිලි එනකොට මට මේ ප්‍රශ්න එනකොට මම මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතුවා කියලා ඔය හිතන්නේ විඥාණය ඔය තේරුම් ගන්න ඕන වෙලා හිතනයි කියලා හිතනවාද ඒ ගේම කවර් කරගන්න එයා දාන ලණුවක් මේක අනිත්‍යයි කියලා මේක දුකයි කියලා අනාත්මයි කියලා මේ විඥානයේ කචකච ගෑවට විඥානයේ කැමැති වෙයිද මම අනිත්‍යයි කියලා කියන්නේ මම දුක එමෙව තමයි විචින්තාමේ ඥාන කියන්නේ. නිසා කවදා හෝ අනිත්‍යත්‍ය අනිත්‍ය අනිත්‍ය භාවය හරහා පේන්න හරිනවා. මිසක මේ විඥාණය දෙන අනිත්‍ය නෙවෙයි අනිත්‍ය කියන්නේ බුදුහාමුදුරෝ කියන්නේ. විඥාණය මේ මේක අනිත් මේක අනිත්‍යයි මේක දුකයි කිය කිව්වට ඒ විඥාණය දෙන්නේ Tamange තියෙන කත්ත කෛරාටික වහගන්න දෙන ලණුවක් මිස නියම වැටෙන දුක විඥාණය දෙන ලණුවක් නෙවෙයි. මට නම් ආත්මයක් නැහැ මම අනාත්මයි කියලා අපි මේ කටමැද දෙදුවට ඒක විඥානයාගේ සීනි බෝලයක් විතරයි. ප්‍රෝඩාවක් විතරයි. ඉතින් කවදද යෝගාවචරය තීරුම් ගන්නෙ? මේ භාවනා කරන ඉනකොට විඥාණය අතෝරක් නැතුව අපිට ගොරු ගොඩ පෙර ගොරුකම් දෙනවා. උපදෙස් දෙනවා. යෝගාවචරය හේතුත් මට කවදාකවත් නැතුව භාවනාවෙන් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටුණා කියලා සන්තෝෂ වෙන්නේ විඥාණයම තමයි. හොරාගම්මයි පේන ඇහිල්ලක් තියෙන්නේ. ඒ නිසා ඒ සන්තෝෂය අපිට වැඩක් නෑ. අපි ඒදීදී පහර දෙන්න ඕනේ. ඒක Tamanට දිරවන කම්ම, වැටහෙන කම්ම, සාක්ෂාත් වෙන කම්ම ලක්ෂ කෝටි වාරයක් එකම දේ වෙන්න ආරනකොට තමයි මේ මනෝ සංචේතනවල සහ මේ විඥාණයේ තියෙන මේ ෂාටපකපට ගතිය සහ පැහැදිලිවම වෙන් කරලා එන්නලා දෙන්න පුළුවන් තැන තමයි හොරාගේ අම්මයන් පේන ආනෙ කියන්නේ. හැම ගමකම හොරෙක් ඉන්නවා. හුඟක් වෙලාවට පේන කියන දේවාලේ ඉන්න කපු අම්මන්ඩි හොරාගේ අම්මා. ඉතින් මිනිස්සු බඩු නැතිවෙච්චාම මන්රු පාක උඩන් අරන් ගිහිල්ලා දෙයියන්ට යාතිකා කරලා අර අම්මට ආවේශ කරවලා අහනවා අනේ මගේ ආවල් දෙයි නැති වුණා මේ නැති. ඉතින් අම්මා හරියටම කියයිද මගේ පුතා ගෙනාවා මේ කෑල්ලක් කාලා තමයි මම මේ කෝවිලා ඉඳන් ආවේ කියලා. අම්මා කියන දේ කොයි එකද කියන එක කොහොමද ඇත්ත වසංගන්නේ කියන එක ඒ සාමාන්‍ය උපමාවක් තමයි හොරා ගැම්මෙන් පේනනවා. ඒක අපේ විඥාණයෙන් ඇහුවොත් මේක අනිත්‍යද එහෙනම් කියයි. එහෙනම් එහෙනම් ඔව් ඔව් විඥාණය මේ මේ රූපත් අනිත්‍යයි කියයි දුක්ඛයි කියයි අනාත්මයි කියයි මේක අර හොරාගේ අම්මගේ වගේ. එතකොට අපි මේක කොහොමද සාක්ෂාත් කරන්නේ? මේ විඥාණය දෙන ලණුවක්ද එහෙම නැත්නම් Tamanට වැටෙන අනිත්‍යතාවයද එහෙම නැත්නම් පටබැඳි අනිත්‍යද? දුක්ඛතාවයද එන් තමයි පටබැදි දුකක්ද අනාත්මතාවයද නැත්නම් පටබැදි අනාත්මයද කියලා බුදුරජාණන් වහන්සේවත් ඒ වගකීම ගන්නෑ ඉතින් අපි බොහොම ඉක්මනට කියනවා ආ බොහොම ඉක්මනට මට උදේවය වැටුණා බොහොම ඉක්මනට මට අනිච්චන් දුක්ඛන් වැටුණා බොහොම ඉක්මනට මට මේ ඇති හැටි වැටුණායි කියලා මේ කියන හැම දෙයක්ම විඥානයේ විසින්දෙන ගොඩ පෙරකොරුලුකක් කුඥානේ විසින්දෙන ලානු මෙව්වට අභියෝග කරන්න පුළුවන් නම් මේ විඥානයේ පෙන්නන මේ අනිත්‍ය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි ඒක හරියකනම් නියම අනිත්‍යතාවය එයා පෙන්නයි මේ කවුරුත් පෙරක දෝරුකම් කරන්න ඕන කමක් නැහැ කවුරුත් ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕන කමක් නැහැ කවුරුත් ඇවිල්ලා ජැක් ගහන්න ඕන කමක් නැහැ ඉතින් යෝගාවචරයට මෙන්න මේ ස්වාධීන මතය සාක්ෂාත් කරන මතය අස්පනා පිට එනකන් පුදුමාකාර හදිස්සියක් තියෙනවා ඒ නිසා විඥානේ කියපු ගමන් ඔක බලපංකෝ අනිත්‍යක් විදියට කියලා ඔව් ඔව් කියලා තමන්ම තමන්ට ලකුණු දාගෙන තමන්ම තමන් පාස් වෙනවා. කවුරක් කරවටෙන්නේ නැහැ. හැබැයි පැහැදිලිවම කියන්න පුළුවන් මේ කාලේ වෙනකොට භවනා ලෝකේ අන්නේම හදිස්සි අනිත්‍ය අවබෝධ කරගන්නට හදිස්සි දුක අවබෝධ කරගන්න ඕන කට්ටියට ඒ නම්බුනාම දෙන ගුරුවරු වගේකුත් ඉන්නවා. මේ ක්ෂණික ඉන්දියාප්ප වගේ ක්ෂණික පොල් කිරි වගේ ඉක්මනට හදලා තියෙනවා මාකට් එකේ ගත්ත ගමන් ගිහිල්ලා තම්බගෙන කන්න පුළුවන්. ඉතින් උඟ දෙනෙක් කැමති. අයි හද්දේ කියන්නේ මේ තටම තටම ඉඳගෙන නෑ යැකිනවට වැඩිය මේ ක්ෂණිකේ ඉඳී අප ටිකක් ගෙනලා තම්බලා කපනවා. ලේසිනේ. ක්ෂණික පොල් කිරි තියාගත්තාම ලේසිනේ. ඉතින් හරියට තියෙනවා වෙලඳ පොලේ. ඒකට කියනවා හිත භාවනකට වාඩි වෙච්ච ගමන් කියන අපෝ මට හොඳට අනිත්‍ය තියෙනවා. ඔයාලට තේරෙන්නේ නැද්ද? එන්නකො මයි ගාට අපේ ගුරුවරට ගාට මෙන්න කියලා දෙනවා. ඒක දිහා බලනකොට පේනවා මේ ਸਰුවචන් වහන්සේ මේ ගම්බීර කියපු මේ ධර්මය මේ සරල කරගන්න ගිහිල්ලා ඇත්තටම අහිංසකයි ඒ මිනිස්සු. ඇත්තටම අහිංසකයි කරන්න දෙයක් නැහැ මොකද ඒගොල්ලොන්ට ලණු කන පිළිස වැඩි වෙනකොට ගුරත් ලණුව කනවා. අනුගාමිකව වැඩි වෙනකොට ගුරා අඳිනවා. ඒ නිසා ඒ ගුරා වර්ධි කරනකොට අනුගාමිකව 150ක් වගේ කියන්න ඕනේ. නමුත් මේකේ තියෙන ගැඹිරත්වය දකිනකොට තියෙනවා මේ අපි මේ හිමීට හිමීට ඒකම නැවත නැවත අත්දැකීමින් ඒකම නැවත නැවත ප්‍රත්‍යක්ෂණය කරමින් යන ගමනේ ගමන් වේගය හරි අඩුයි. හැබැයි අපි රැවටෙන්නේ නැහැ. ඒක හරියට අර ඉබ්බයි හාවයි දෙන්නගේ තනගේ වගේ ඒ හැමදාම ආව ඇවිල්ලා ඉබ්බට වෙට්ටුවක් දාලා කියනවා මොකක්ද මචං දුවලා අපි රේස් එකක් තියමුකෝ නිකම්ම නිකම් කොහොමද ගලක් හැතරලා ඉන්නේ තිබ්බා කියනෝ නෑ ඕනේ නෑ මම ওই ගලක් කැඩලා ඉන්නේ කියලා. අනිත් දවසෙත් කියන ඉතින් අන්තිමට කියනවා ඉතින් බේරන්න බැරි වෙන තැන අපි තරඟට ඉදිරිපත් වෙමු කියලා. ඉදිරිපත් වෙච්ච දවසේ කැලේ ඉන්න සත්තු ඔක්කොටම කියන ඕ බලපන් අද දෙනවා මං වැඩි කියලා හාව තමයි පෝස්ටර් ගහන්නේ, ලවුඩ් ස්පීකර් ගෙනලා බඳින්නේ, විනිශ්චයකාරවරු පත් කරන්නේ, ජයකනුව හදන්නේ. මොකද එයා දන්නවා ෂුවර් නේ ඉතින් ඉබ්බත් එක දිනලා දුවන එක, දුවලා දිනන එක. ඉතින් ඒ නිසා ඕන ඩෝ ගාලා කොන්නේ මා ගෙත් සෙට් කියනකොටම ඉබ්බ පනිනවා ඉබ්බ යන්න හදනවා වනු ගගා එකක් දෙකක්. හාවා පිම්මක් පැනපු ගමන් දැන් ජය කනුව දිහා තරංගයක් නැතුව හාවා ගියාට කිසි ගේමක් නැහැනේ. ඒ නිසා හාවා හිතන දැන් ඉබ්බව කිට්ටු කරන ඇවිල්ලා ටයි ටයි ඉඳලා දෙන්නම් ගේමක් කියලා එතකන් ගිහලා පොඩ්ඩක් පඳුරක් අයින බුදිය ගන්න. ඌට නිින්ද ගියාට පස්සේ ඉබ්බ ගණු කාලා කණු කාලා ගිහිල්ලා ඉබ්බට ගෝතාව ඇහෙනකොටයි අයි කොයියට ඇහැරලා බලනකොට පරාදා. ඒ හදිස්සි අනිත්‍ය අඳුර ගන්න කට්ටියත් හදිස්සි දුක අඳුර ගන්න කට්ටියත් හදිස්සි අනාත්මේ තේරුම් ගන්න කට්ටියත් බලන්න කතා කරපු ගමන් පටන් අරගන්නේ මට පංචස්කන්ධය අනිත්‍ය තේරුණා මට පංචස්කන්ධයේ දුක තේරුණා මට පංච ඒකට නිකන් පිළිණු ගඳක් එනවා වචනවලත් මොකද්ද පිරිච් මේ පිරුණු ගඳක් මේ මොනවත් එක්කද මේ කතා කරන්නේ මේ විඥානේ දෙන ලනු ඒක කාලා හිතනවා මට තේරුණා කියන්නේ. ඇත්තටම කියනවා නම් තේරුණා නම් කතා කරන්නේ නැහැ. ඒ තරම් අමාරුයි මේක කියලා දෙන්න. තේරිච්ච එක කියනවා ඔබත් කරපන් ආතේනවා හොඳයි උනන්දු වෙලා දිගට කරගෙන යන්න. ඒකට මම ඉතින් අසං කරන්න ඕන නැහැ ඔය දහති කීයද? ඔය තියාගෙන කරගෙන යන්න. ඉතින් යාට ඕන වෙලා තියෙන කාර්යවල අසං කරවගෙන ඒ කොඩි දාන්න මිසක්කා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තීරුම් ගරගෙන නෙවෙයි නටන්නේ. ඒකේ තරම් ගැඹුරුයි. මේක ගැඹුරුයි. එදාට යාතුල විශාල පරිණාමයක් සිද්ධ වෙලා වෙච්ච පරිණාමය, වෙච්ච ඉතිහාසය ඉරහඳ වගේ පැහැදිලි. මට ඉස්සර තිබුණේ මේ දිට්ඨි ඕඝ නැත්නම් දිට්ඨි යෝග දිට්ඨි ආසව කියනකොට අර තේිනවා මට තිබුණේ ඉස්සර නිකන් කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය විතරයි. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා මේක සීල රැක ගන්න ඇති නැත්නම් අපි හිල් රකින්නේ නමුත් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන මේ ප්‍රාථමික පන්තියේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච එකනා අනේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මේ සීලේ ඉඳලා පොඩ්ඩක් සමත භාවනාව සමාධි භාවනාව කරන්න ඕනේ කියනකොට යාට සීල මට්ටමින් එහාට ගිය සමාධි ශික්ෂාව අවශ්‍ය වෙනවා එතකොට කළ කළ දේ ඵලඵල දේ කියන නීතිය විතරක් නෙවෙයි යාට නීවරණත් එක්ක වැඩ කරලා ඉඳගෙන අරමුණක් දපණ දපා ගන්න අරමුණක් වැඩි වෙලාවක් ඉන්න ඒකට කියනවා සම්මත සම්මාදිට්ඨිය කියලා. එතකොට යා විපස්සනා මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨියට එක පන්තියක් සමර්ථ වෙලා ඉන්නවා. එතකොට යාට පුළුවන් විනාඩි 10ක් 15ක් පැයක්මාරක් නීවරණ නැතුව හොඳට හිත කාන්දමකට යකඩ ඇල්ලලා තිබ්බා වගේ අල්ලලා තියන. නමුත් එයා දන්නවා ආයෙ හිත නැගිටපු ගමන් ආයෙ කෙලස් වෙනවා. නිසා මෙයා හොයලා වන්න වටපිට ටිකක් බලනකොට පේනවා මේ සමත සමාධියට පුළුවන් වෙන්නේ කෙලස් යම් ප්‍රමාණයක් හිරිවට්ටලා කෙලස් යම් ප්‍රමාණයක් කඩපණ කරලා විසමරලා තියන්න උනාට ඒක ටික වෙලාවකින් නැගිටිනවා. මේක පොඩි දෙයක් නෙවෙයි. ඊට පස්සේ කියනවා මේකට කියනවා විහෙල ශික්ෂාවක්, විපස්සනා ශික්ෂාවක්. මේ විපස්සනාස්ය සීලය නැත්නම් හික්මීම විපස්සනා සම්මාදිට්ඨිය කියලා එයා ඊට පස්සේ අර සමත සම්මාදිට්ඨිය මත ඉඳගෙන විපස්සනා සම්මාදිට්ඨිය වඩනවා ඒකට කම්මසකතා ඥාන සම්මාදිට්ඨියත් ඕනේ සමත සම්මාදිට්ඨියත් ඕනේ හැබැයි මේ දෙකෙන් නතර වෙන්නේ විපස්සනා සම්මාදිට්ඨියට යනවා ගියාට පස්සේ තමයි තේරෙනවා මේ ඇති දේ ඇති හැටියට බැලීම විතරයි. මේකේ තියෙන්නේ මේ සමාධියකට සමවැදිලා පැයක්මාරක් ඉන්න එක නෙවෙයි. අර ඇති දේ ඇති හැටිය දකිනකොට ඇති වෙන කම්මැලිකම නීරසකම නැති කරන්න මේක ටිකක් තානායමක් වගේ උදව් වෙන්න ඉඩ තියෙනවා. නමුත් සමතේදී කරන විදිහට තානායම නතර වීමක් විපස්සනා වෙදී නෑ. ගමනට බහැලා තියෙන්නේ එන දේ එන හැටිය දකින්න. ඉතින් මේ වෙනකොට එයාගේ සම්මාදිට්ඨිය කට්ටායන් දෙකකින් නැගලා සම කම්මසගත ඥාන සම්මාදිටිය සමත සම්මාදිටිය විපස්සනා සම්මාදිටියට ගිහිලා. ඒත් මෙයාට තාම මාර්ග ඥානයක් ඵල ඥානයක් ලැබිලා නැහැ. ඉතින් මේක කරනකොට හැමදාම ග්‍රීස් ගහේ නගිනවා උඩට එනවා ආයෙ රූටගෙන වැටෙනවා ආයෙ උඩට එනවා ආයෙ රූටගෙන වැටෙනවා. ඉතින් අහල පහල කිවිසු අප්පුඩි ගාලා hina වෙනවා මුගේ පස්සතලෙට. යෝගාවචරගේ පස්ස දැලෙනවා. කට්ටිය නම් අප්පුඩි ගහනවා අවුරුදු උත්සවේ. ඉතින් ගියාට පස්සේ ඒතර මේ උඩට ගිහිල්ලා ආපහු එන එක වැඩක් නැහැ. උඩට ගිහිලා පිම්මක් පැනලා කොහොම හරි. උඩ තියෙන කොඩිය ගන්න ඕනේ කියලා වැටිලා වැටිලා වැටිලා වැටිලා දවසක හිතෙනවා. දැන් හොඳට කැසපට ගහන ගිහිල්ලා කෙලවර කරන්න ඕනේ කියලා. එන්නේ කෙලවර කරන කෙලවර කරන්න ඕනේ කියන හිතවිල්ල නැත්නම් ඒ වීර්යය ඒකට කියන පරිපූර්ණ වීර්යය කියලා නටලා නටලා නටලා නටලා දැන් ඇති. තවදුරටත් මේ ක්‍රමය ඉවර කරන්න ඕනේ කියන එක කියන කියනක දවසේ එයාට මාර්ග ඥානෙ පහළ වෙන්න අර කම්මසකතා ඥාන සම්මාදිටි සමත සම්මාදිටි විපස්සනා සම්මාදිටි ගොඩාක් උදව් වෙනවා හැබැයි මාර්ග ඥානෙ සම්පූර්ණවත් එක්කම තේරෙනවා මට යන්න ඕන දැන්න මං ගියා මෙතෙක් කෙනෙකුත් තේරෙනවා ළඟට ගිහිල්ලා ආවා තව ළඟට ගිහිල්ලා ආවා තව ළඟට ගිහිල්ලා ආවා අවසක තේරෙනවා දැන් මං එහාට ගියා මොක කොඩිය අරගෙන නැහැ ඊට පස්සේ එතන ඉඳගෙන ඒ අමාරුවෙන් තනි අතකින් ග්‍රීසි ගහේ උඩ තල් අල්ලගෙන කොඩි අරගත්ත ගමන් සුස් ඇදගෙන වැටෙනවා ආයෙ සරක් පස්ස බිම තමයි. ඒ කොඩිය ගැනීමත් එක්කමත් ආයෙ වැටෙන වෙනවනත් ඒක ජයග්‍රහයි වැටිලා. මෙන්න මේ වාගේ මේ සම්මා දිට්ඨිය නැත්තම් දිට්ඨිය දියුණු වෙන මට්ටමට ඉවසන්න කිසි කෙනෙකුට බෑ. ඒගොල්ලෝ හිතනවා මට දිට්ඨිය කියන්නේ කියලා දෙන්නකෝ. ආයතෝට පොඩ්ඩ වාඩි වෙන්න ඉස්සලාම අපි කම්මස්සකතා ඥාන සම්මාදිටිය ඒක ඕනේ නෑ මට කිලින්ම කියලා දෙන්න බැද්ද මේ ඵල සම්මාදිටිය කාටද පුළුවන් නේ කරන්න මේක ඵල සම්මාදිටිය ඉඳලා කම්මගතා ඥාන සම්මාදිටිය කියන්නේ ඒක පුහුණු කරලා ඒක ඉගෙනගෙන සමත සම්මාදිටියද කියලා ඒක පුහුණු කරලා ඒක ඉගෙනගෙන විපස්සනා සම්මාදිටියද කියලා කාලයක් මේක පුහුණු කරලා ඊට පස්සේ මාර්ග සම්මාදිටිය තේරුම් ගන්න ඵල සම්මාදිටිය යනවා වෙනුවට ක්ෂණික ඉන්දියාප්පන් හොයනවා ක්ෂණික පොල්කිරි හොයනවා ඉතින් ඒගොල්ලන්ට පොත බලපුවාම අඩේ එක පාරම එක දවසේ පොතක් කියවලා මට නම් දැන් හොඳට මාර්ග සම්මාදිටිය තේරෙනවා කියලා කියනවා ඒකේ නයි මේ මාර්ග සමාධිය ලැබපු කෙනයි අතර තියෙන වෙනස තේරෙන්නේ බුදුහාමරණ විතරයි. කාටවත් තේරෙන්නේ නැහැ. එහෙමද අපිට තෝරන්න බෑ. මේ මනුස්සයා කියන්නේ මේ අත්දකපු දෙයක්ද එහෙම නැත්නම් චින්තාමය දෙයක්ද එහෙම නැත්නම් සුතමේ ඥානයක්ද කියලා. ඉතින් මොකද අද අධ්‍යාපන ක්‍රමේ තියෙන විදියට කියාපු දේවම අරන්න පුළුවන් කාට ලකුණු ලැබෙන ක්‍රමයක් නැති. පන්තිදී උගන්වනදී වමාරන්න පුළුවන් විභාගෙ උට ලකුණු ලැබෙනවා. උට වැඩි ශිල්පේ යොදලා දන්නෙත් නැහැ, යොදලා අත්දැකීමක් අවශ්‍ය කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට බුද්ධ ආගම පිළිබඳව සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා පශ්චාත්තුපාදිත් ලබන. නැන්තේ මන්සෙන් ඇහුවොත් මොනවා හරි ඒ දෙන ලනු දිහා බලනකොට අලුතින් ආපු බුද්ධ අහංකාරයෙන්ට සෝරි කියලා හිතෙනවා. මම එක දවසක් ඒ ගැටමේ පන්සලේ තිබ්බා ඇවිදින විශ්වවිද්‍යාලයක් ඇවිල්ලා මට ධම්මික හාමුදුරෝ කතා කරලා කිව්වා උඹත් එනවා වරෙන් ප්‍රොෆෙසර්ත් එනවා ටීචර්ස්ලාත් එනවා ඒ කට්ටිය ඇමරිකාවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා පන්සලකට ගිහිල්ලා පන්සල කෙනෙක් කෙනකින් අහගන්න බුද්ධ ආගම ඉතින් පන්සල උදව් කරනවා. ඒගොල්ලෝ පන්සල සල්ලි දෙනවා. ගැටමේ පන්සල එකක් තියෙනවා යන් කියලා. ඉතින් මං ගියාට පස්සේ මට උඩු විශ්වවිද්‍යාලයක්ම ඉන්න අපේ විශ්වවිද්‍යාලේ කට්ටියත් ඇවිල්ලා. මේ මහ උජාරුවට සාකච්ඡාව යනවා. මාත් අහගෙන ඉන්නවා. එතකොට මට බොඩිම පුංචි අවබෝධයක් තුන අන්තික ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගියේ. ගියාට පස්සේ හොඳ පැංගිරි විදිනව ඇති කෙල්ලෙක් නැගිටලා ඇහුවා. මට මේ මේ මැරිලා ඉපදෙනවා කම්මත් මේ පුනරුත්පත්තිය කියන එක තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ප්‍රධානම දේශිකාව දුන්න නේද පැය කාලක් විතර දුම් පිට වෙන්න දෙයක් අර කෙල්ලට මෙලෝ හතරක් තේරුනේ නැහැ. බලයින් අපිට තේරෙනවා තේරෙන්නේ නැහැ. ඔක කියලා දෙන්න බෑයි කියලා. ඊට පස්සේ ධම්මික හඳුරෝ මට එන්න කියපු හඳුරෝ නැගිටලා කිව්ව ඔයාම මැරිලා උපදින එක තීරු ගන්න ඉස්සලා ප්‍රස්වාසයක් ඉවරලා ආස්වාසයක් අල්ල නැහැටි කියනකොටම කිව්වා බෙල්ලෙක් ගැව වෙලා ඉවරයි යන්නේ කියලා. දැන් දැන් සීෂන් එක ඉවරයි. ඉතින් අපි එනකොට අර කෙල්ල ඊ ගහ වගේ දුවගෙන ආව ධම්මික හමුතුරු ගාවට එළික මොනද කියන්න ලෑස්ති වුණා ඒක ටිකක් මට තේරෙනවා. අනේ මේ සතිವಾರ ඉවර වෙච්චාය මට මේ කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ ධම්මික හමුතුරු ගෝ මට දැන් ඉක්මනට ගමනක් යන්න තියෙනවා. අපි මේ බත් එකට යන්න හදනේ ડોક્ટર පරාක්‍රම ෆර්නැන්ඩිස් හිටියා. දොස්තර පරාකරවලන් වාඩි වෙන්න කියලා අර කෙල්ලට වාක්‍ය දෙකක් විතර කිව්වා. වාක්‍ය කියලා කිව්වා මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ. මරණ වෙලාවක අල්ලන්න බෑ. ප්‍රසවාසී වල ආශාසයෙන් එක බලපං කියනකොට මට තේරෙනවා මේ තුන් දෙනා ගත්ත ප්‍රයත්න තුنين අර ආදුනික පිටරටකින් ආපු කෙනෙකුට ප්‍රායෝගික පැත්ත මොකද්ද? මේ මූල ධර්ම කියලා මත් කරන පැත්ත මොකද්ද? කෙල්ලට තේරෙන්නේ නැති පැත්තක් තියෙනවා. එහෙනම් මේ මේක කවදා හෝ අද්දක ගන්න පුළුවන් පැත්තක් මේකේ තියෙද්දී අපි මේ මූල ධර්මත් එක්ක නට නැටිල්ලේ අන්තිම අමාරුවට තියෙන බෞද්ධයා විතරයි. බෞද්ධ බුදුමාහාර අමාරුවකට වැටලා තියෙන්නේ මේ අපි දන්නවයි කියලා හිතාගෙන අපිට සීලේ තියෙනවයි කියලා හිතාගෙන අපිට සමාධිය තියෙනවයි කියලා හිතාගෙන අපිට අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙනවයි කියලා හිතාන මේ විඥාණය දෙන ලනු කාලා ඒ ගොල්ලෝ විහිම කාඩ්බෝඩ් ඩොටුන ඇඳගෙන රජ වෙනවා. අර සෙල්ලම් ගෙවල් වල වගේ. ඉතින් බලනකොට හිතෙනවා නයි පනේ පුම්බල සන්තෝෂ වෙනවා. ගැරන්ඩියෝ අර වැඩිච්ච කැබිලි ටිකක් කරන උස්සලා හොල්ල හොල්ලා පෙන්නනවා පෙනේ වගේ. පේනවනේ බැලුව බැලමට ණයාගේ පෙනේ ගැරන්ඩියාගේ කැබිලි ටිකක් තමයි පේනවනේ. ඒක භාවනා කරපු කෙනෙක් මේ බුද්ධ ආගම දිහා බැලුවොත් අබෞද්ධයන්ට වැඩි අමාරුක බෞද්ධයෝපත් වෙලා ඉන්නවා යුවට කටට මොකක්වත් වෙන්නේ නැහැ. ඒ තරම් මේක මේ මේ විඥානයේ මායාව එහෙම නැත්නම් මේ මට නිවන් දකින්න මේ තදියම සංස්කාර තේරුම් ගන්න නැතුව දඟලන දඟලිලත් මේ සඳහා අවශ්‍ය කරන ඉවසීම මේ සඳහා එකම දේ දහස්වර කරමින් එහෙම නැත්නම් අනුපස්සනා කරමින් මේක ප්‍රත්‍යක්ෂණය කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න අස්පනා අපිට දැක ගන්න අපිට අපේම තියෙන මේ අභිවෘද්ධිය කැමැති කමම අපිට බාධා කරන හැටි අපිට මේ කෙටි ක්‍රම හොයන්න තියෙන ක්‍රමය හරහා අපි වල්මත් වෙන්නේ නැහැටි. යන්න තියෙන පාර ලස්සන තියේදී. ආනේ නිසා යම් වෙලාවක යෝගාවචරයට අපේ දවල් මුගක් ඒ මාතුකාඩ කිට්ටු කරපු නිසා මම කැමති මේ වෙලාවේ ඒක ඇදලා ගන්න යෝගාවචරයට යම් වෙලාවක මේ කාමයාගේ ආධිනව දැකලා එයා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා එනතම් පැවිදි වෙලා එනතම් ගිගිය අතහැරලා తాවකාලිකව හරි වාඩි වෙනකොට ඒ කාමයේ වෙනකොට මෙතෙන්දි කාම සංඥාවල් එනවා. ඒකට බය වෙන්න එපා. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ කාමේ නෙවෙයි. ඒක වස්තු කාමේ තියෙන තැන කෙලස් කාමේ. ආ ඒක තියෙනවා නම් ඒක නැති කරන්න දඟලන්න එපා. ඒක නැති කරන්න බෑ. ඒ වෙනකොට රූප කර්මස්ථානයක් දාන්න. නැවත නැවතත් ආශ්‍රත් ප්‍රසවාසය. නැවත නැවතත් පිම්බීම හැකිලිව. නැවත නැවතත් මම දකුණ දාන්නේ හිතින්නේ නැහැ. ඒ වම දකුණ හිතින්නේ නැහැ. මොකද කාමයේ හිත තියෙන්නේ. නමුත් බුදුජාණන් වහන්සේ සාතිකයක් දෙනවා නැවත නැවත යොදවනකොට දවසක උඹට තේරෙයි මේ ප්‍රයත්නයට සාපේක්ෂව වෙනකට වඩා පියවර ටිකක් තියන්න පුළුවන්. වෙනකට වඩා ආනපන ටිකක් කරන්න පුළුවන්. වෙනකට වඩා ඉඳගෙන ඉන්න පුළුවන්. වෙනකට වඩා ටික වේලාවක් සක්මන් කරගෙන ඉන්න පුළුවන්. ටික පුංචි ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් යෝගාවචර මේක මදි කියලා හදිස්සි වැඩ කරන්න ගියොත් තියෙන ටිකක් අහුරගන්න. හිමීට කරගෙන ගියොත් යාට දවසක මොන දාන්න පුළුවන් වෙනවා. මට දැන් ආශාසෙ ඉන්නකොට ආශාසෙ ඉන්න බව දාන්න. මේ දැනගත්තට වැඩක් නැහැ. ඒක කියන්න බැන්නා. ප්‍රසවාසයේ ඉන්නකොට මම ප්‍රසවාසයේ ඉන්නවා කියලා දැනගත්තට අර කිසිසේත්ම ගැම්මක් එන්නේ නැහැ. මොකෙන්ද කියන්නේ ඒක? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරලා කියන්නේ? ඒකට කමඨාන් සුද්ධ කිරිලා ධර්ම සාකච්ඡාව අවශ්‍යයි. මේ ධර්ම සාකච්ඡාව තමයි මේ ආනිසංසතික බුද්ධ විදියේ. උනා උන බව කියන්න පුළුවන්. ඒකට කියනවා නීතිඥයයි නඩුකාරයයි යුක්තිය පසෙන් දලවුවට සාමාන්‍ය වැසියාට තේරෙන්නේ නැත්නම් මේ යුක්තිය සාධාරණයි කියලා ඒ උසාවියෙන් ඇති වැඩක් නැහැ. සාධාරණ සාධාරණ යුක්තිය නීතිය දන්නේ නැති මිනිහට තේරෙන්නවා. ඒ නිසා කාට හරි පුළුවන් වෙන්න ඕනේ මට ආනාපානට හිත ගියා කියලා භාවනා නොකරපු එක්කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ. සක්මන් කරනකොට මගේ හිත වමට ගියා දකුණට ගියා කියලා එයා බෞද්ධෙක්ම වෙන්න ඕනේ නැහැ. අර කීත හැකි මං ඉස්සරත් ඇවිදලා තියෙන දේ මට වැටුනේ නැහැ. දැන් මට වම තියෙනකොට විලුඹ තියෙනකොට විලුඹ වැටෙනවා. අර මනුස්සයගේ ඒක ඉතින් කණ්ඩෑයකෝ ඕක ඉතින් කොටක් තේරෙනවනේ කියලා ඌට වැඩක් නැහැ. භාවනා කරන එක නඩ තේරෙනවා මේ කරලා අද්දකෝදේ කියන එක යුක්තිය පසින්දලා තියෙනවා. ස්වභාවික නියුක්තියක් යුක්තියක් වඩා තේරෙනවා. මෙන්න මේතර තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙම කරගෙන ඉන්නකොට කවදා හරි කියන්න පුළුවන් නම් හරියම ලේසි කමටහන සුද්ධ කරන්න. කාට හරි කියන්න බුණා නම් මට මේ වාඩි වෙලා ඉන්නලා මෙච්චර වෙලාවක් කාණ පාන ඉන්න පුළුවන්. මෙච්චර වෙලාවක් මට ආස්වාස පේනවා. මෙච්චර වෙලාවක් ප්‍රස්වාස පේනවා. මෙන්න පේන ආස්වාදේ මුණත. මෙන්න අලගිය මුලගේ විස්තර කියලා කියනවනම් යාට කියලා දෙන්න පුළුවන් මේ විදියට දකින ආස්වාසය අනිච්ච සංඥාවෙන් බලන්න. ඒක තියෙන නිත්‍ය එකක් නෙවෙයි. මේක එනේන එක වෙනස් වෙනවා කියන හැඟීම බලන්න. මුල බලන මැදට යනකොට වෙනස් වෙනවද කියලා බලන්න. අග මැද බලලා අගට යනකොට වෙනස් වෙන මේ අනිච්ච සංඥාව කෝවන එක තමයි කමඨාන් සුද්ධ කරනකොට කරන්නේ. යෝග ආචර පුදුමාකාර නිත්‍ය සංඥාවක ඉන්නේ. බලන්නකෝ ආනාපාන තිබුණ නැති උනානේ. මට ආනාපාන තුළ ලොකු උනානේ. ආනපනසල පුංචි උනා කියලා හැම එකටම කන පින්නම් ගන්න. හැම එකටම චෝදනා කරන. ඒක කර්මත්තානාචාර කියන්නේ හරි හරි ඒකේම තමයි. ඒකට හදිස් වෙන්න එපා. කලබල කරන්න එපා. ඒකේම ඕනේ ඕනේ බවුරු කොලමක් පෙන්වන්න හරි. ඕනේ 18 තනියක් නටන්න කියන්නේ. ඕකේ ගොඩක් හැඩතල තියෙනවා. කරුණාකල අනිච්ච සංඥා බලන්න. කරුණාකල අනිච්ච සංඥා බලන්න. එතකොට යාට පේනවා ඉස්සල දැකපු ආශාස ප්‍රසවාස නෙමෙයි දෙවෙනි සැරේ දකින්නකොට. දෙක නෙමෙයි තුන දකින්නකොට. තුන නෙවෙයි හතර දකින්නකොට කියලා ටික ටික මේ අරමුණ වෙස් පෙරලෙන හැටි අරමුණ විවිධ වේශ නිරූපණ කරන හැටි සංසාර ගමනේ තණ්හා ආදා ක්ලේශ මාරසේන නානා රුදු වේශමවා මග අවරන්නේ මේ වෙස් මාරුව තමයි මෙතන අල්ලන්න හදන්නේ දැන් යෝගාවචර වෙස් මාරුවනට යෝගාවචරගෙත් වෙස් මාරුවයි ඉතින් එතකොට ඒ කියන්නේ යා දැඩි නිත්‍ය සංඥාවේ ඉන්නේ. ඒ නිසා යාට අනිත්‍ය සංඥාව දෙන්න ගියාම යාට හිතෙන්නේ මට කරපු නිග්‍රහය. මට කෙරිච්ච අනිශ්චිත බම රසාවෙන් දොට දැම්මා වගේ. මට කරපු අවනිග්‍රහයක් කියලා හිතනවා. කවදා හෝ යෝගාවචරයට වාර්තා කරන්න පුළුවන් වුණා නම් මේ ආනාපානය දිහා බලලා jigeta tikata බලනකොට ඒක මෙතන ඉඳලා මෙතෙන්ට මාරු වෙනවා මෙතෙන්ට මෙතෙන්ට බලනවා මෙහෙම මෙහෙම මෙහෙම ජවනිකාවෙන් ජවනිකාවට රූපාන්තරණයක් තියෙනවායි කියලා. ජවනිකාවෙන් ජවනිකාවට පරිණාමයක් තියෙනවායි කියලා. ජවනිකාවෙන් ජවනිකාවට විපරිණාමයක් තියෙනවායි කියලා බලලා වාර්තාගත කරනවායි කියන එක උතුමාකාර පෞරුෂත්වයක්. Taman මේ එල්ල කරගත්ත අරමුණ විපරිණාමයට පත් වෙනවා කියලා. ඉතින් මේක වෙන මේක දකින මේක දකින්න ලෑස්ති යෝග අවචරයට මේ ගොරෝසුර තිබුණාන පණිසියුම් වෙලා සියුම් එක අතිසියුම් වෙලා නොපෙනී යන තැනට යනවා කියන එක එච්චර මහා ලොකු මැජික් එකක් නෙවෙයි. නමුත් මේක නිත්‍ය සංඥාය බලන එකට ඒක අභියෝගයක් වෙනවා. ඒක ආත්ම නිෂේධනයක් වෙනවා. සතිය කැඩුනයි කියලා හිතෙනවා. සමාධිය කැඩුනයි කියලා හිතෙනවා. මට ආනපනේ කරන්න බෑයි කියනවා. මට වෙන අරමුණක් දෙන්න කියනවා. මේ ඇයි මෙහෙම මේ පිට පිනිච්ච අරමුණ නොපෙනී ගියේ? නානා විදියට මේක ඒ එකකටවත් දොස් කියන්න යන නරකයි. එයා මේ නිත්‍ය සංඥාල අනිත්‍ය සංඥාට යන්න හදනවා. දැන් අපි හිතමු ඒ මේ රූප භාවයේ අරමුණ වෙන් කළ අඳුර ගන්න පුළුවන් රූපී ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අරමුණ වෙන් කළ අඳුර ගන්න බැරි ඒකේ අරූපී ස්වභාවයක් තියෙනවා. ඒක මේ භෞතික විද්‍යාවේ matter and antimatter කියලා ඕනම රූපෙක හේව නැල්ලක් තියෙනවා. ආලෝකයක් ඉස්සරහට ගියාම. එතකොට වස්තුව එකක්. වස්තුවේ ඡායාව තව එකක්. ඒක ਸਰවඥාන්සේ සාමාන්‍යයෙන් පෙන්වන්නේ වස්තුව රූපයක් විදිහට පෙන්නනවා. ඒ වස්තුවෙන් වැටෙන ඡායාවට රූප සංඥා කියලා කියනවා. ඉතින් ඒ රූපේ සහ රූප සංඥා දෙක අතර සම්බන්ධතාවයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අපිට පුළුවන් වුණොත් වෙලාවක රූපේ නොපෙනී කියලා රූප සංඥාව පේන. එහෙම නැත්නම් පුද්ගලයා රූපේ නෑ. යාගේ හේව නැල්ල පේනවා. අපි චිත්‍රපටියක් බලමු. චිත්‍රපටිය බලනවා ඕක තමයි පේන්නේ. ඉතින් අපිට මේ චිත්‍රපටිය බලන ඔය චිත්‍රපටිය ඇත්තක් පිළිගන්න පේන්නේ. කොල්ලෙක් ඉන්නවා, කෙල්ලෙක් ඉන්නවා, කොල්ල කෙල්ල වටේ මල් ගහක් වටේ කරනකොට දුෂ්ටයා පැත්ත කියලා බලන ඉන්නේ. ඒක දුෂ් කොල්ල කියලා දුෂ්ටයාට ගහනවා. ආ ඒකෝට ශෝකාන්තයක්. නැත්නම් කොල්ලයි කෙල්ලයි අසහද බඳිනකොට ඔන්න දුෂ්කාන්තයක්. අපිට තේරෙන්නේ නෑ නෙමෙයි අපි බලන්නේ මේ ඡායා ටිකක් කියලා. අපිට පේන්නේ ඒක කාන්තේම දර්ශනයක් කියලා නේ වගේ රූපේ ගෙවිලා ඒ රූප සංඥා පෙන්නකොට අපි ඉන්නේ චිත්‍රපටි ශාලාවක අන්ධකාරයක මේ කොහෙන්ද එන ආලෝක කිරණයක් මතින් තමයි අපි මේ කතන්දරේ ගොතාගෙන තියෙන්නේ අධ්‍යක්ෂකට වැඩි අපි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න කියලා තීරුම් ගන්නවා කියන එක චිත්‍රපටි අධ්‍යක්ෂක කැමති නැහැ අපි මේ චිත්‍රපටියක ඉන්න වෙලාවේදී චිත්‍රපටයක් බලනවා කියලා දැනෙනවනම් චිත්‍රපටිය රස විඳින්න බෑ මත් වෙන්න ඕන. අන්නේ මත් වීම නැති කරන්න බුදුරජාණන් වහන්සේ මේ විලාසිලා යන්නේ කිය. රූපේ රූප සංඥායලා අන්තිමට තමයි රූපය ගෙවිලා ගිහිල්ලා නෑ කියන මට්ටමටපත් කරනවා. පත් කරාට පස්සේ අපිට අපේ චේතනාවලට මොකද මේක හොඳ දෙයක් කියලා බාරගනීද නරක දෙයක් කියලා බාරගනීද මේ මේ පෙනි පෙනී තිබුණ දේ දැන් නැති වෙනවා ආයතිකකින් පේන. ආය නැති වෙනවා. ආයතිකකින් පේනවා. ආනෝය தත්තට ගිහාම දැන් හඳ පායලා තියෙනවා. සම්පූර්ණ දැන් මේ වෙලාව වෙනකොට හඳ පායලා ඇති. නමුත් බලාවකුලින් බැහැලා දැන් වහිනවා. ඉතින් අපිට පේනවා දැන් හඳ නැහැ කියලා. නමුත් මේ හඳට වැඩිය කොච්චර පල්ලහින්ද බලාකුළු තියෙන්නේ. බලාකුළු වලින් ඇති වෙන වර්ෂාව හඳ වහන්න බෑ. හඳ වැහෙන්නේ පොළොවේ හිටලා බැලුවොත් විතරයි. ආශාන්තරාට ගිහිල්ලා බැලුවොත් දැන්නත් හඳ පායලා තියෙනවා. ඉතින් අපි කියන්නේ හඳ වැහ හඳ නැහැ. හඳ නැති උනායි. නමුත් ඒක තියෙන වෙනම තැනක. ඒක වැහුම් කරලා තියෙන මේ අන්ධකාර වලාකුළු තියෙන බොහෝම පාට අපිට මේ දෙක වෙන් කර ගන්න බැරි වෙච්චාම අපි හඳ නැහැ කියනා වගේ අපි පැහැදිලිවම ලියන කොලයක් අරගෙන මට ආනාපානෙ නොපෙනී ගියා. නොදැනී ගියයි කියලා. කියන්නේ ආනාපානේ රූපේ නැති වෙලා නෙවෙයි වේදනාව නැති වෙලා සංඥාව නැති වෙලා. ආනාපානේ රූපේ නැති වෙලා රූපේ සිුණාට පස්සේ ඒක විඳීම් නැති වුණාට පස්සේ ඒක හඳුනා ගන්න බැරි වුණාට පස්සේ බුදුරජාණන්ස කියනවා යම් වේලාවක වස්තුවට සම්බන්ධ වේදනා සහ සංඥා නැතිවීම අපේ හිත සාහසික වාර්තා කරන වස්තු නැති උනා කිය. මේ තමයි සංඥාවකේ තියෙන භයානක ඒ වගේ මේ නැවත සංඥා දීපු ගමන් ආය වස්තු ඇති උනායි කියලා හිතනවා. උපාවට කියනවා නම් අපි චිත්‍රපටිගත කරපු ඒ චිත්‍රපටියක් පෙන්වනකොට නලු නිලියෝ ඉන්න වගේ අපට පේනවා. ඒ චිත්‍රපටියේ සංඥාව නැති වුණොත් නලු නිලියෝ නැතුණා වගේ. නමුත් මේ චිත්‍රපටිය අවුරුදු ගානකට ඉස්සලා චිත්‍රගත කරපු එක. දැන් මෙතන නලු නිලියෝ නැහැ. දැන් තියෙන්නේ මායාව විතරයි. දැන් තියෙන්නේ සංඥාව විතරයි. ආන්න මේක දැකලා අපි මේ ඇත්තටම නළු නිලියෝ දැක්කත් එතනක් තියෙන හොල්මනක් උමුත් ඉන්නේ සම්පූර්ණ ඇඳගෙන. උමුත් ඉන්නේ සම්පූර්ණ වේශ නිරූපණය කරගෙන. වැස්සට ආවුනොත් නළු නළු නිලියෝ නළු බට්ටෝ බවටපත් වෙනවා. වැස්සට ආහුනේ නැත්තම් තමයි නළු නිලි. නිකන් හරි මේ වැස්සකට ඇදලා දැම්මනම් ඔය හේත් දෙන්නේ ගන්න දෙයක් නෑ. එතනක් තියෙන රංගපෑම. එතකොට ඇත්ත නළුව. එතකොට ඡායාවේ මොකද්ද පෙන්නන්නේ? ආන්නේ වගේ මේ නලු නිලියෝ කියන එකත් මේ අපේ ගෙදර අල්ලපු අල්ලපු වැටේ ඉන්න අමාරිසයියා වගේ මිනිස්සෙක් තමයි. එමුතු වෙනවම නලුව කියලා જાතියක් මේකෙත් දානවා. උන් ඇඳලා ඉන්නේ. ඊට පස්සේ ඇඳපෙකේ ඡායාව තමයි ඔය බලන්න කියලා මෙන්න මේ තුන මින් කළ දැක්කට පස්සේ පේනවා අපි වාගේ අම්මන මරි මෝඩ තකතිරු જાතියක් සල්ලි දීලත් මේව බලනවනේ. රවට්ට ගන්න හැටි එතකොට පේනවා අපිට මේ රූපේ ගත්තත් සියුම් වුණත් සූක්ෂම අතිසූක්ෂම වෙලා නොදැන්න මට්ටමට ගියත් මෙන්න මෙහෙම තේරුම් ගන්න උත්සාහ කරම මොකද්ද විඥානේ මේකෙදි කරන්න කියලා. විඥානය කරන්නේ මේ එකම වස්තුවේ පේන අවස්ථාව සහ නොපෙනෙන අවස්ථාව රූපී අවස්ථාව සහ අරූපී අවස්ථාව අතර දෙකට රිංගලා රූපෙට වැඩිය අරූපය හොඳයි කියනවා නැත්නම් අරූපෙට වැඩිය රූපය හොඳයි කියනවා. එකල ගැටුමක් ඇති කරනවා. ඒ ගැටුම තුලින් රාජ්‍ය බලයක් ඇති කරන එක තමයි විඥානය කරන්නේ. ඒ නිසා කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගොරෝසු ආනාපාන තිනකොටද හොඳට සතිය සිද්ධ වෙන්නේ. නැත්තම් ඊටාම සියුම් ආනාපාන තිනකොට සතිය සිද්ධ වෙන්නේ කියලා කෙනෙක් කියනවා සියුම් ආනාපාන කියලා. එයා අරූපෙට ප්‍රිය කෙනා. එතකොට එයා රූපේනකොට හිතනවා භාවනා කැඩලයි. තව කෙනෙක් කියනවා නෑ නෑ මට හොඳට භාවනා සිද්ධ වෙන්නේ රූපේ පේනකොට රූපේ පේන්නේ නැත්නම් භාවනා කැඩෙනවා. එයා අරූපෙට වෛර කරනවා රූපෙට කැමති දැන් කවදා හරි මේ දෙක මැදින් අනවශ්‍ය විදියට දෙකට බෙදලා ආණ්ඩු කරන මේ විඥානීය කෘත්‍ය දැක ගන්න නම් විඥානය කොහොමද එක්කෙනෙකුට රූපේ හොඳයි කියලා කියනවා අරූපෙට වෛර කරනවා. තව කෙනෙක් අරූපේ හොඳයි කියනවා රූපෙට වෛර කරනවා. මෙන්න මේ දෙකේදී එක්කනාතුලත් මේක වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකේදී රූපේ තිබුණත් හොඳයි අරූපේ තිබුණත් හොඳයි දෙකටම සමහිත આવොත් විඥාණයට මොකද වෙන්නේ රූපේ තිබුණත් කමන්නේ තිබිච්චාවේ අරූපේ තිබුණත් කමන්නේ තිබිච්චාවේ කියලා දෙකටම පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව ඒකට බුදුචානන්සේ පාවිච්චි කරන නොසලෙන මනස తాදී මනස උපේක්ෂා මෙන්න මේ උපේක්ෂා දාපු ගමන් රූප අරූප දෙක අතර ගැටුම හරහා සිදුවෙන යුද්ධ නැති වෙලා දෙකට සමහිතයි මේක ලේසි නෑ. මේක මේ කාමේ ඉන්න කෙනෙකුට හිතා ගන්නවත් නෑ. කාම සංඥාවට ආපු කෙනාට තාම නීවරණත් එක්ක රණ්ඩු වෙන එකට හිතා ගන්නවත් බෑ. රූපේ තාම සියුම් කරගන්න බැදී කරන්න හිතා ගන්නවත් බෑ. සියුම් වෙලා ඊටාම නැති තැනටපත් වෙලා ඒකට ආස කරන එකට හිතා ගන්නවත් බෑ. නෑ ඒකට ඉස්සෙල්ලා තියෙන රූපේ තමයි හොඳ කියලා ඉන්න එකට හිතා ගන්නවත් බෑ. රූප තිබුණත් එකයි නැති වුණත් එකයි මේ දෙකම භාවනාව තුළ එක පරියන්කයක් තුල දහස් හැරයක් විතර යහට මෑට යන්නේ එක්කනා ගැන පොඩ්ඩක් හිතන්න. මේ රූප නෑ පේනවා ආය රූප වෙනවා. ආය රූප නෑ කියනවා ආය රූප වෙනවා. නැත්තම් එකපාර කනපන් නැති වෙනවා ආය මතු වෙනවා. ආය නැති වෙනවා ආය මතු වෙනවා. මෙන්න මේ දෙකම ලක්ෂ වාරයක් කරලා හරියට බුදුජානනාංශයේ පෙන්වන විදිහට මෙතන මේ විඥානයේ විසින් මේ දෙක දෙකට බෙදාන කරන මේ රණ්ඩුව දැකලා ඔය දෙකටම කැමැත්තකුත් නැතුව අකමැත්තකුත් නැතුව ලාභේ වුණත් පාඩු වුණත් යසස වුණත්, අයස වුණත්, සැප වුණත්, දුක වුණත් ආදි වශයෙන් අස්ලෝක ධර්මේ කම්පා නොවන හිතකින් තමයි මෙතෙන් දැන් ගැලවෙන්න පුළුවන් කියන එක බුද්ධජානසී ලෝකේ පහළ වෙනකන් රූප ධාන අරූප ධානිතගත කාටවත් කරගන්න බැරි වුණා. ඒ මොකද මේ රූප අරූප ධාන වල තාරාතිරම් බලලා එකට අරකට වැඩි ප්‍රිය කරන ගතිය තමයි ඊතර දින කොක්ක. මේ කොක්ක දිගාරින්න. කොක දිගාරින්නේ කොහමද? බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අපි මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන යන්නේ. ඒකෙදි මතක් කරලා තියෙන මේ සම්මා දිට්ඨියට යනකොට යාචුල සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගය සති මාර්ගංග තියෙන මේ තේරම වැඩිලා තියෙනවා. වැඩිලා අරමුණ තියෙනකොට සතිය තියෙනවා අරමුණ නැතිනකොට සතිය නැහැ. එතන අරමුණ නැති වෙනකොට තියෙන සතිය හොඳයි. අරමුණ තියෙනකොට සතිය හොඳ නැහැ ආදි වශයෙන් තියෙන මේ සතියෙම මට්ටම් දෙක මතු කරලා දීලා ඒ දෙකම පිළිබඳව විවේකීව බලන්න පුළුවන්. විවේකනේ බොහොම ඒක තිබුණත් හොඳයි මේක තිබුණත් හොඳයි. විරාගීව බලන්න පුළුවන්. නැති එකමයි ඉල්ලන්න ඕනේ ඇති එක නෑ කියනවා හෝ ඇති එකම ඉල්ලන්න ඕනේ නැති එක නැතුව මෙන්න විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සක පරිණාම. මේ ඇති වෙච්ච தত্ত্ব දෙකම දෙකෙන් එකකට වැඩි ඡන්දයක් නොදී මේ දෙකටම සමහිත මේ දෙකටම උපේක්ෂාව මේ දෙකටම තියෙන මේ සමව බලන ගතියට බුදුහාමුදුරෝ දෙන වචනේ తాදී ගුණය. తాදී ගුණය කියලා කියන්නේ නොසලෙන මනසයි. අකිඤ්ඤඤායතනේ කියලා කිසිත් නැති උනත් නීව සංඥා නාසඤ්ඤායතන කියලා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති දෙක ආවත් මේ දෙකම මනසේ විකාර දෙකක් විතරයි. මේ එකකටවත් එකට වැඩි ලොක් කරන්නේ නැතුව මේ දෙක දිහා සමසේ බලන්න නම් කියනවා දෙක අතර සංසන්දනය කරන්න යන්නත් එපා අරුට වැඩි මෝහ හොඳයි කියන්න යන්නත් එපා ඒ කරන චේතනාව බලලා චේතනාවේ තියෙන මේ පාහර ගතිය දකින්න ඒක තමයි විඥාණයට දෙන්න පුළුවන් නොකවුට් ෂොට් එක. ඒක තමයි විඥාණයට දෙන්න පුළුවන් නොකවුට් වෙන්න ගහන තියෙන තැන අපේ චේතනා විඥානයේ විඥානයේ සේවකයා කල්ැතුව ගිහිලා චේතනා කරනවා අනේමට මොකක්වත් නැති අරමුණ ලැබේවා අනේමට ආනපන තියෙන අරමුණ ලැබේවා කියලා අපි নানা ආකාර චේතනා කරනවා ඒ චේතනා හරහා අපි නැති එකට කැමති එක්කනට නැති එක නොලැබුණොත් දුකයි. ඇති එකට කැමති එක්කනට ඇති එක නොලැබුණොත් දුකයි. ඒ නිසා මේ දෙකට මේ චේතනාව හරහා මේ දෙක දෙකට බෙදලා ආණ්ඩු කරන්න යන ගමන විඥානයේ මේකට පොහොර දෙන හැටි දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට එයාට තේරෙනවා මේක බුදුහාමුදුරන්ට මට කරලා දෙන්න බෑ. මම්ම මෙතෙන් යනකම් භාවනාව ගෙනියලා මේක ලක්ෂ කෝටි වාරයක් වෙන්න ඇරලා මේ දෙකටම සමහිත එනකන් භාවනා කරනවා කියන එක සාමාන්‍ය ලෝකෙ පෙන්නේ නෝන්ජල්කමක් විදියට. රස අඳුරන නැති තත්යක් විදියට. තාරාතිරමක් තීරුම් කරගන්න බැරි කොළමොට්ටලකමක් විදියට තේරෙනවා. ඉතින් ඒක නිසා අර කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය ඉන්නේ කරන්න මේකට කිට්ටු කරන්න බෑ. සමත සම්මාදිට්ඨිය ඉන්නේ කරන්න මේකට කිට්ටු කරන්න බෑ. විපස්සනා සම්මාදිට්ඨිය ඉන්නේ කරන්න මේකට කිට්ටු කරන්න බෑ. මාර්ග සම්මාදිට යනකොට අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඉනිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියා කියලා අරමුණු ඇති සමාධියත් හොඳයි නැති සමාධියත් හොඳයි ඔය දෙන්න ගැටෙන්න එපා මම ඔය දෙන්නටම එක විදියට සලකනවා මල්ලියේ ඔහොම නොකරන් අම්මාට දෙතනියේ කිරි දුන්නේ අපි දෙන්නා තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වදින ලෙස රඳපන් අම්මාට කියලා තියෙන ওই දෙන්නට සමසේ සලකපු දවසේ තේරෙනවා සංසාරේ කවදාකවත් මේම දෙල්ලමක් නම් කරලා නැහැ අපි සංසාරේ හැම වෙලාවෙම පූර්ව නිගමන නැතුව අරක වේවා මේක නොවේවා මේක ප්‍රිය විපයෝග දුක්ඛ මේක අප්‍රිය සම්පයෝග දුක්ඛ කියලානේ අනානහේදී දැන් ප්‍රිය විපයෝගයකුත් නැහැ අප්‍රිය සම්පයෝගයකුත් නැහැ දෙකටම සමහිත දෙනවා නම් ඒ කෙනා චේතනා පිළිබඳව පුදුමාකාර උපේක්ෂාවක් ඇති කරනවා. චේතනා තියෙන තාක්කල් දෙන්න දෙකට බෙදලා රණ්ඩු කරනවා. විඥානයේ තියෙන තාක්කල් ඒ රණ්ඩු හරහා වාසිය ලබනවා. දැන් සුද්ධ ලංකාවට කෙරුවේ ස්ප්ලිට් ඇන් රූල් කියන එකනේ. දෙකට බෙදලා දෙන්න ගැටපු ගමන් ඉවරයි. දැන් සුද්ධට ඉස්සරනේ අපේ විඥානය ඕක පටන් ගත්තේ. සුද්ධට බැන්නට. දැන් ඇමරිකාවත් කරන්න ඔය සෙල්ලමනේ. දෙපළ මිනිස්සු අපි ගස්සනවා. ශීක් මුස්ලිම් සහ ෂියා මුස්ලිම් දෙකොල්ල ගැටනවා. ගැටපුවාම ඇමරිකාව පැත්තක ඉඳලා කුට්ටිය කඩා ගන්නවා. ඉතින් මේ දෙල්ලම කරන්නේ දෙකට බෙදුනොත් නේ අපි දෙකොල්ල සමතු වෙනොත් මොකද වෙන්නේ? ඇමරිකාව මොන සින්දුව දැම්මත් අපි සමගියෙන් ඉමු. තියෙන එකයි නැති එකයි හදා බෙදාගෙන කම කිව්වට පස්සේ කාටවත් කුට්ටි කඩන්න බෑ. නමුත් අපේ තියෙන්නේ මම ඉස්තෙන් දඟලන ගතිය, මාන්නක්කාර ගතිය, තෘෂ්ණාව නිසා අපි හිතනවා අරයට තාම ආනපන සිවුම් වෙලා විතරයි මන්නම් ගියා නැතිම නැති තැනට යනකොට ඒ නිසා එයා ඉන්නේ පාළ පන්තියේ මම ඉන්නේ ඉහළ පන්තියේ කියලා හිතාගන්න. අර පන්තිය කියන අරයා කිච්චන අරයක්ෂණ ඉන්න මොකක්ද එන ගහලා මට නම් ටිකක් තියනවා කියලා මෙයා මේ පැත්තේ ආඩන. අයියෝ. මේ මාන්නේ හරහා මේ මමයේ ඉස්සර වීම හරහා මේ තෘෂ්ණාව හරහා මේ ආසන්නයට ගිහිල්ලා තාම මාර්ග ඥානෙ පහළ වෙලා නැහැ. තාම ඵල ඥානයක් පහළ වෙලා නැහැ. එතනදී මේ මෙතෙක් වෙලා ඇතිවෙච්ච මේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ඇති එතෙක් ඇතිවෙච්ච සම්මා දිට්ඨිය තාම ආශ්‍රව සහිතයි. තාමත් එකේ ආශ්‍රව තියෙනවා අරමුණු නැති සමාධිය හෝ අරමුණු ඇති සමාධිය. අරමුණු නැති සතිය හෝ අරමුණු ඇති සතිය කියලා ওই දෙක අතර තාම එකට මනාපයි අරකට වැළියි. පුණ්‍ය භාගයයි ආයතන මේක වැඩි පිං තියෙන තැනක් අතන අඩු පිං තියෙන තැනක් කියලා මම හිතාගෙන. උපදි වේපක්කා මේ කොයි එකෙන්ද වැඩියෙන් මට භව සම්පatti ලැබෙන්නේ? මට කොයි එකෙන්ද ඉක්මනට දිවි ලෝක යන්න පුළුවන් වෙන්නේ? මට කොයි එකෙන්ද මේ කාම සම්පatti ලැබෙන්න හදන්නේ කියලා මේ ඒ දෙක තාරාතිරම් මනින තාක්කල් තියෙන සම්මාදයට කියලා කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා උපදි වේපාක දෙන්න දෙනවා කවදා හරි මෙයාට තේරුනොත් මේ දෙකට සමහිත දාන්න කියපුවාම අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. එතකොට යා ආර්ය தත්වයටපත් වෙනවා ආශ්‍රව නැහැ. අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අරක හොඳයි නෑ දෙකටම සමහිත අනාසව ලෝකුත්තර මාර්ගංගයක් බාටපත් වෙනවා. ඉතින් කවදද මේක සිද්ධ වෙන්නේ කියලා පරියන්කේදී වෙනවද? සක්මනේදී සිද්ධ වෙනවද? එදින්දා වැඩ සිද්ධ වෙනවද කියන එක කාටවත් කියන්නේ මේ දෙන්න යන්න ඉස්සලා වැඩ රාජකාරි ගොඩාක් සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරලා අර ආරම්භක යෝගාවචරය ළඟ තියෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ ගතියේ තර සූක්ෂම තැනකට යනවා. ගිහිල්ලා අරමුණ තියෙන සමාධියයි නැති සමාධියයි සමානයි. අරමුණ තියෙන සත්‍යයයි නැති සත්‍යයයි සමානයි. දෙකටම සමහිත දාන්න ඔය සමාධි දෙක අත්දකපු නැති කෙනෙකුට කරලා දෙන්නන්න බෑනේ. දෙකම ඇති කරන්න ඕනේ. එතකොට මේ සමාධියට කියනවා අනිමිත්ත සමාධි. නිමිත්තක් ඇති සහ නිමිත්තක් නැති. ඒක විමුක්ෂිමුඛය. ඒක නිවන් දොරටුවක්. ඉතින් යෝගාවචරය ඒක ඇති කරන්න උත්සාහ කරන්න ඕනේ. මුලින් මුලින් මුලින් මුලින් ඒ මාර්ග සම්මා දිට්ඨියේදී අනිමිත්ත தත්ත්වය හොඳටම ඇති කරන්න. ඒ කියන්නේ අරමුණ ගෙවම් කරන හැටි දැනගන්න ඕනේ. ඒකට කියනවා ක්ෂය කිරීම, වැය කිරීම, නිරෝධය, පොස්සංග පරිණාමය. කරලා කරලා කරලා ඒකට යම් ආසාවක් තියෙනවනම් ඒකත් අතහැරලා සියල්ල ගෙවම් කරමින් ලබන අනිමිත්ත සමාධියක් අනිමිත්ත සතියක් ඇති වෙනවනම් ඒක විශේෂය හෝ නිමිත්ත සමාධියට වඩා මේක හොඳයි කියලා හිතනනම් ඒත් මිච්ඡා දිට්ඨියක් ඒත් චේතනාවක් ඒත් විඥානයේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතියකට එනවා ඉතින් මේ යෝගාවචර උත්සාහ කරනවා මෙතෙක් කල් අපේ සමීකරණට අවශ්‍ය අත්‍යවශ්‍ය පළුව තමයි යමක් නැති තත්ත්වයට යන්නේ. ඒක අපි දැකලා නැහැ. මොකද නිත්‍ය සංඥාව නිසා. සුඛ සංඥාව නිසා. සුභ සංඥාව නිසා. ආත්ම සංඥාව නිසා. දැන් පේනවා මේ තිබිච්ච අරමුණ භාවනා කර කර ඉන්නකොට ගෙවි ගෙවි යනවා. ඒක තමයි මේකට තියෙන විකල්පේ. නමුත් ඒ විකල්පයටවත් මේ අරමුණ ඇති සමාධියත් එක්ක සසඳලා ගැටිලා උරුට්ටු වෙලා ආරය දිනනවා මෙයා දිනනවා කියන තාක් අපි ඉන්නේ ලෞකික මේ සම්මාදිටිය. ඒකට කියනවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්. ඒක ලොකු පිනක් ඇති කරලා දෙනවා. නමුත් නිවන නැහැ. කවදා හෝ මේ දෙක සමව බලන්න ගිය දවසේ ඔන්න ආර්ය භාෂාව තේරෙනවා. ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා දාන්න. ආර්ය විවහාරේ දාන්න. මේ දෙකටම සමහිත කරනකොට මට මාවත් නැති වෙනවා. තමන්න තමන්වත් නැහැ. විනිශ්චයකාරයා නැති උසාවියක් එනවා. හැබැයි නඩුත් නැහැ. විනිශ්චයකාරයා නැහැ අවශ්‍ය නැහැ නඩුත් නැහැ. නඩු තියෙන තාක්කල් විනිශ්චයකාරයා ලොකු ලාභ සත්කාර ලබනවා. ඉතින් මේ නිසා අපි සාමය කියන එක ඇති විඤ්ඤාය නැති විඤ්ඤාය ගෑණී විඤ්ඤාය පැවිදි වෙච්ච එක නැති එකනයි මේ සියලු දෙනාට සාමෙන් ජීවත් වෙන්න පුළුවන්. තාරාතිරම් අවශ්‍ය නැහැ. තාරාතිරම් දෙන්න තමයි අපේ හිත තටමන්නේ. නමුත් මේ ඔක්කොම ගෙවෙන තැනටනේ manussකම කියන්නේ. අපිට මේ තාරාතිරම් තියෙන තාක්කල් manussකම නැහැ කියලා තේරෙන්නේ මේ තාරාතිරම් හොයන තාක්කල් අපි අමනුස්සයි. අපි ළඟ මහා අමන ගති පහල වෙනවා. තීසං ගති පහල වෙනවා. ඔය මොන තරම් රජ වුණත් බුදුහාමුදුරුත් මිනිස්සෙක් නේ. උන්වහන්සේට අන්තිබුත් නැහැ. මොකක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ අපිට කිසි පැකිලීමක් නැතුව කියන උඹලටත් මේක කරන්න පුළුවන් කියලා. අපි කියන අම්මෝ බෑ. අපි ගෙවල් දොරවල් ඉන්නේ අපි දස අකුසල් කරනවා, පස්පව් කරනවා. අනේ ස්වාමීන් වහන්සේ අපි බුදු මෛත්‍රී බුදු ආමර වෙනකන් ඉන්න ඔබ වහන්සේ ඉස්සල බස්ස කියන්නේ අපි අන්තිම බස්ස ගෙන්නම් කියලා අපි විහිං පල්. අපිට මතක නැහැ මේ ලැබිලා තියෙන manussකම. ඒක නිසා මේ චේතනා පහල කරනවායි කියලා කියන්නේ ඒකේ තාම සියුම් తත්වේ තමයි අරමුණක් ඇති කියන්න පුළුවන් නැති කියන්න පුළුවන්. එතන සංඥා කරන්න පුළුවන් සංඥා කරන්න බැරි. විඳින්න පුළුවන් විඳින්න බැරි තත්වයක් ඇතිදී මේ චේතනාවට ඉස්සරහට පැනලා නටන්න දෙන්න එපා. නැතුවොත් යා වාසියක් කරගෙන අපි අමාරු විදාන. නමුත් මෙන්න මෙහෙම දෙයක් ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙනවා. ඒක කොහොම මේකට සම්බන්ධ කරයි දන්නේ. බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා සංස්කාර අතර සකස් කළ දේවල් අතර අන්තිම සියුම් සකස් කිරීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ස්වභාවික එකක් නෙවෙයි. බුදුහාමුදුර සකස් කරපු එකක්. හැබැයි ඒක නැතුව ඔතෙන්ට යන්න බෑ. හැබැයි ඒකත් විශ්ිකරන්න ඕන. ඒකත් විශ්ිකරන්න වෙනවා. ඉතින් උඟ දෙනෙක් හිටනා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තල්කොළයක ලියලා සූර්යයක ගැට ගහගෙන අතේ බැඳගෙන හිටියොත් නිවන් දකිනවා. නැත්නම් පපුවේ පච්ච කොටා ගත්තේ සම්මා ආදිටි සම්මා සංකප්ප කියලා නිවන් පච්ච කොටා ගත්තොත් නිවන් දකි කියලා. නෑ ඒකත් සංස්කාරයක්. ඊටාම සියුම් සංස්කාර. නමුත් ඒකත් අතහරින්න නැතුව නිවනට යන්න බෑ. හරියට කියනවා නම් මේ අත්‍යවශ්‍ය තියාගත්ත මේ අරමුණ 100%ක් ගෙවා දමලා ගෙවා දමපු තත්ත්වෙට මනාප වෙන්නත් එපා තියෙන තත්ත්වෙට මනාප තත්ත්වෙ වෙන්නත් එපා නමුත් ගෙවා ගෙවා දමන தත්ත්වයට යන්නේ නැතුව අපිට මේ සමීකරණය ලියන්න බෑ. ඒ නිසා කියනවා එතෙන්දී අනකම් ගෙවා දමන தත්ත්වය කෙලවර කරගෙන ඵලයක්. එතෙන් ගියාට පස්සේ ඒකට පයින් දෙයක් යනපන්. දැන් මේ පල්ලයට යට තියෙන චිත්‍ර දැකලා තියෙනවා. ওই චිත්‍රය ඔක තමයි තියෙන්නේ. කන්ද උඩට යන්න හොඳ ඉනිමකක් බඳගෙන ගිහලා උඩට ගිහලා ඉනිමකට පයින් ගන්නවා. කැඩිච්ච ඉනිමන් කෑල්ල තාම තියෙනවා කට්ටිය පේන ඒ පේන්නේ බලන්නේ නැහැ. ඒකට මොකද ඒක දැක්කොත් එහෙම පෙකණි වල කැපෙන් ගියා වගේනේ බොක්කේ ඉඳන්දි පෙකණි වල කැපිච්චාම මොකද වෙන්නේ? බබා ගප්සා වෙනවා. අපිට වෙලා තියෙන්නේ ඉනිමඟ ස්ටේන්ලස් ස්ටීල් වලින් දා ගන්න පුළුවන් නම් ගෙදර ගිහිල්ලා ඉන්න භාවනා කරන ගමන් ඊමේල් එකක් යවා ගන්න තියෙනවනම් සෙල්ෆෝන් එකෙන් කතා කරන්න තියෙනවනම් පත්තරේ බලන්න තියෙනවනම් උඩට ගිහිල්ලා පයින් ගහන්න යන්න ඉස්සලම නිවන් දැක්කවා යන්න ඉස්සලම නිවන් දැක්කා වගේ එක්කෙනෙක් නිවන් දකිනවා දෙවන්න අනාගාම වෙනවා අනිත් තුන් දෙනාම එතනම මැරෙන. ඉතින් යන්න ඉස්සලා ඒගොල්ලෝ ඒකට ලෑස්ති. ඉතින් මේක විකිනේ කියලා හිතනද පොළේ දැම්මොත් මෙන්න මේ බඩුවක් තියනවා ගන්න එන්න කිව්වොත් එම ගනින්ද කට්ටිය. දැන් කන්දක් තියෙනවා. අප මේ කන්ද උඩට යන්න ස්ටේන්ලස් ස්ටිල් ඉදිමගක් හදනවා. නැත්නම් ලිෆ්ට් එකක් හදනවා කිව්වොත් නම් මම දන්නවා ඔක්කොම අම්මා දන් දෙනවා. හන්දක් තියෙන උඩට යන තියෙන ඉනිමගින් ගිහිල්ලා පයින් ගහනවා. ඒකට කිව්වොත් එහෙම අම්බෝ තෝ වාගේ නාස්තික දිට්ඨියේ තෝ වාගේ විනාශකේ තෝ වාගේ රසනාඳුරණකේ කියලා අනිවාර්යයෙන් බයිනවනේ. බුදුහාමුදුර කොච්චර බැනුම් ආහන්නද උඩ. තමයි මේ යන්න පුළුවන් ඉහළම තැන්න ගිහිල්ලා ඒක උදේ පාන්දර හෙලන කෙලපිඩක් වගේ. විශ්ිකල්ලා දාන්න පුළුවන් නම් ඒකට තමයි උත්තම දාන කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ දාණයට පාවිච්චි කරන වචන ටිකම නිවනට පාවිච්චි කරනවා ඡාගෝ, පටිනිසග්ගෝ, මුත්‍ති, අනාලයෝ. ඉන්දියාප්පන් දාණය දුන්නත් ඒකට කියන්නේ ඡාගෝ ත්‍යාගය. පටිනිසග්ගෝ ආලය තැරීපි. අනාලයෝ ආලේ අර තැරපි. මුත්‍ති විදීම. මේ තමන්ගේ චේතනාවත හැරීමට කියනවා ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ තමන්ගේ චේතන අතහැරීම කියලා කියන්නේ මම ආයනේ අතහැර. ඒක තියෙන මාන්නේ අතහැරෙනවා. තෘෂ්ණාව අතහැරෙනවා ස්වභාව සංසිද්ධියට විරුද්ධ වෙනවා. එතකොට විඥාණයට දෙකට බෙදලා අරක හොඳයි මේක හොඳයි අරක නරකයි මේක නරකයි කියලා මේ කරන උරුට්ටුව නතර වෙන තැනට ගියාට පස්සේ බුදුජානනාංශය සඳහන් කරලා තිනවා ඒක මාර මාර ප්‍රමෝහණං කියලා මාර්යා මත් මාර්යා දිනන්නේ අපි අතර උරුට්ටුව තියෙනකන් තමයි. අපි අතර පංගු බේරුව නිල නිකාය ભેදය ભેද තියෙන තාක්කල් මාර්යා දිනනවා. සියල්ලම ශූන්‍යයි, සියල්ලම තුච්ඡයි, සියල්ලම රිතයි අනාත්මයි කියලා ගත්තට පස්සේ තුච්ච රිත්ත අනාත්ම ශූන්‍ය දැන් පරතෝ தත්ත්වේ තේරුම් ගන්නද මම මෙහෙම එකක් කියනනම් ඉතින් ඔයගොල්ලෝ බණින්න ඉඩ තියෙනවා මට කරන්න දෙයක් නැහැ මේකෙන් හරි තේරුම් ගන්නවා මම ඒක දවසක් සුබෝධාරාමේ ගියාට පස්සේ ඊට අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ වැඩ හිටියා ඒ ස්වාමීන්වහන්සේ මට කාමරේට යන ගමන් මම ඒකට ගියා මහත්යෝ මේ මුළු සංසාරයෙන් බලු බෙට්ටක් වගේ මහත්යෝ මේකේ මුල හොඳයි මැද නරකයි කියන දෙයක් නැහැ නේ පෙත්ත හො පොත්ත හොඳයි මැද හොඳයි කියන්නේ නෑ සමස්තෙම තුච්චන රිත්තන ඔකේ මට මුල් කෑල්ල මට දීපන් කියලා ඉල්ලයිද අපි ඔය පිටපැත්ත සවුත්තුයි ගඳ ගන්නවා මැද කෑල්ල දීපන් කියලා ඉල්ලයි අපි මේ මේ බෙට්ටෙත් මොකක් හරි කෑල්ලක් හොඳයි කියලා හිතලානේ මේ රණ්ඩුව තියෙන්නේ මේක නිකම්ම තන් තුච්ච වූ රිත්ත වූ ශූන්‍ය වූ අනාත්ම වූ පරතෝදයක් බව දන්නවනම් අපි එක එකාට නියව ගනීද තෝ තෝ තෝ තෝ අර පළ මේක ගන් මේක ගන් කියලා මොනවට කියලා ගන්නේ මේකේ තියෙන තුච්ච වෙච්ච දෙයක්, රිත්ත තිච්ච දෙයක්, අනාත්ම වූ දෙයක්, ශූන්‍ය වූ දෙයක්, අනුගේ දෙයක්. මේ ඉන්නකම් ලැබිච්ච මේ manussාත්ම භාවයවත් වර්තමාන මොහොතේ අපි ඉන්න බැරි මොකද අපට අතීතයේ වෙච්ච දේවල්, අනාගතයේ වෙච්ච දේවල්, ආරය මොකද කරන්නේ? අතන මොකද වෙන්නේ කියලා මේ හොඳ කෑල්ල ගන්න හදන එකනේ. මේ වැඩි කුට්ටිය කඩා ගන්න තියෙන ආසාවනේ තියෙන්නේ. ලැබෙන ඕනම දෙයක් පිළිගන්න වට්ටමට ගියා නම් චේතනා කරන්න ඕනකමක් ඉන්නේ නැහැ. පැමිණිච්ච ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් කියන විශ්වාසය ආවනම් අරුට ඉස්සෙල්ලා මම දූගෙන යන්න ඕන කියන එකක් නැහැ. අර කෑල්ල මට ඕන කියන එකක් නැහැ. පැමිණි දුක් පැණි රහයි. එහෙම නැත්නම් කලකල ලබා උපන් හැටියට බබා හම්බු වෙයි. ඒ තටමන දෙයක් නැහැ කියලා ඒ බාර ගන්න ගියාට පස්සේ ලැබෙන සාන්තිය සම්පූර්ණම අකමක දමලා තියෙන මේ විඥානයේ කට කයිරාටිකන් නිසා. ඊශා භාවනා කරලා කරලා ලැබෙන උතුම්ම ශ්‍රේෂ්ඨම කුසල ශ්‍රේෂ්ඨම ඥාන ශ්‍රේෂ්ඨම ධ්‍යාන ශ්‍රේෂ්ඨ මාර්ගඵල එහෙම අතහැරලා දාන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මායාගෙන්වත් මායයටවත් අල්ලන්න බෑ මේ මනුස්සයා අපිට මේ භෞතික ලෝකයේ තියෙන මේ ලබාගත් තාන්න මාන වල හැටියට පදක් අම්පිත්තල ගොත්තම් කඩුපත්තාන දීලා නම්බුනහම දීමෙන් අnder ඇඳිල්ල දිහා බලනකොට කාඩ්බෝඩ් දොටුන අඳ පළඳලා රජකම් කරන්න හදනවා වගේ එතකොට කෝ බුදුහාමුදුරන් දැන මේ සියලුම ඥාන සහිත සියලුම සර්වඥතා ඥාන සහිතකට කවුරුත් ඉන්නවද නිකමට හිතනවාද බුදුහාමුදුරන් නම්බුනාමයක් දෙන්න පුළුවන් එකෙක් මේ జగත් තලේ ඉන්නවයි කිය. ඒක බුදුහාමුදුරන්ට උඩින් ඉන්න එපා එහෙනම්. මේ සියල්ලම සහිත සියලු සර්වඥතා ඥාන තිබ්බට මොනම නම්බුනාමයක්වත් බුදුරජාණන් දෙන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරම දාගත්ත නම්බුනාම ටිකක් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාර්ථි සත්තා දේවනුසා බුද්ධෝ බගා. මොක කාටවත් හිතන්න බෑ. අපි ජීවත් වෙන්නෙම මේ නම්බුනාන ලාභ සත්කාර සිලෝක සඳහා ඒ හැම එකකීම වෙන්නේ උරුට්ටුවක් ගැටුමක් තාරාතිරම මෙන්න මේ තාරාතිරමල තමයි දේශපාලනය කියලා කියන්නේ. තන්නේ කර දේශපාලනඥා කරන්නේ මේ දෙය අතර ගැටුමක් ඇති කරලා වාසිය ලබන එකයි. ඒක නිසා ඒ බුරුම පඬිස්වාංශ කියනවා යම් විදියකට යම් ආකාරයකට මේ මාවරා එහෙම නැත්නම් මේ හොරමුලේ නායකයා අල්ලගෙන හොරකම් කරපු යුණුයි අතරමැදි වෙච්ච යුණුයි මහවරයි කියලා උසාවියට ගියාට පස්සේ මහවරා ප්‍රකාශ කරාට මං කද්දාකවත් හොරකමක් කරලා නැහැ. මං කද්දාකවත් සත්‍යක් මරලා නැහැ කියලා විනිශ්චය බරපතලම දඬුවම දෙන්නේ ෆස්ට් කල්ප්‍රිට් මහවරාට. හොරකම් කරන්න ඕනේ ඒක භයානක දේ තමයි හොරකම් කිරීමට උපදෙස් දීපේක. ඔපිනියන් දීපේක. එනිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධවල බරපතලම වැඩිකාරය තමයි විඥානේ. අපි මේ භාවනා කරනකොට අපි කතා කරන්නේ විඥානේ කතා කරන එක තමයි. යම් කිසි කෙනෙක් හිතුවනම් මම මේ මේ දේ ලබලා තියෙනවා කියලා එයා විඥාණයට බෝට් ඔක්සුන පළඳලා රජ කරන්නයි හදාන්නේ. ඔක්කොම මතක තියාගෙන ඉන්න මෙයා කරන හරියක් කරන බොරු. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කීපවචන තමයි භාවනාදී මොන්න තරම් මට්ටමක් හම්බුණා. භාවනා කළ නිවන් දැක්කත් අව탁සිරු කරන්න කිව්වා කිසි පැකිලීමක් නැතුව. ඕක බොරුවක් වෙන්න පුළුවන් කියලා කිව්වට කතාවක් වරදින්නේ. ඇත්තනම් ඒක ඒක ඔප්පු කරයි. මේ හම්බෙච්ච ගමන් ඕක බදාන උටුම් උටුම්නක් දාකට දගලන්න යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මාන. භාවනාදී බුදුරජාණන්සේ කියනක නැවත නැවතත් කරලා බලන්න. නැවත නැවතත් අනුපස්සනා කරලා බලන්න. විපස්සනා කරලා බලන්න කොච්චර උරගාල බැලුවත් හඳුන් කොටයක් කොච්චර කොට කොටා බැලුවත් සුවඳ එනවා මිසක් හඳුන් කොටේට හානියක් වෙන්නේ නැහැ. පිටිපොත්තේ හඳුන් මේ තෙල් ගාපු කොටයකට නම් ඇතුළට කොටන්න කොටන්න සුවඳ නැති වෙනවා. මේක එහෙම මොකුත් වෙන්නේ නැහැ නිසා තමන් යම් ප්‍රමාණයකට දානමය කුසල කර්මයක් කම්මත කතා ඥාන සම්මාදිට්ඨිය අනුව කරලා තියෙනවා ඒකම නැවත නැවත කරන්න. දැන් යම් ප්‍රමාණයකට සීලයක් සමාදේලා තියෙනවා මදන් වෙලා තියෙනවනම් ආනිසංස අපට ඕනේ නැවත නැවත කරන්න. යම් ආකාරයක සමාධියක් ඇතිලා තියෙනවනම් නැවත නැවත කරන්න. විපස්සනා තියෙන එකට තේරෙනවා පළවෙනි දවසේ කරපු දාන දෙවෙනි දවසේ දාන්න සමාන නෑ. පළවෙනි දවසේ රකින්න සීල දෙවෙනි සීලයට සමාන නෑ. පළවෙනි දවසේ විඳපු සමාජයේ දෙවෙනි දවසට සමාන නෑ. ඒ නිසා මේ සීලය කියලා ස්ථිර එකක් නෑ. දානය කියලා ස්ථිර එකක් නෑ. සමාධි කියලා ස්ථිර එකක් නෑ. ඒක පෙරලෙන සුළුයි. විපරිණාමයටපත් වෙන සුළුයි. ඇති වෙන නැති වෙන තත්ත්වයටපත් වෙන සුළුයි. ඒකේ පුද්ගලයාට තිබෙන නම්බු අවනම්බුවක් නෙවෙයි. අපි මෙතෙක් කල දාන සීල භාවනා කරේ නිත්‍ය සංඥාවෙන්. විපස්සනා කරාට පස්සේ අනිත්‍ය සංඥාවෙන් බැලුවයි කියලා දීප දානයේ ලකුණු කැපෙන්නේ නැහැ. ඒකට විපස්සනා කුසලයක් එකතු වෙනවා. ඉතින් මේක බුද්ධ ආගමත් එක්ක කරන්න බෑ. ආගම කියලා කියන්නේ මේක ඉගෙන ගන්නවට විරුද්ධ ධර්මයක්. බුද්ධ ධර්මය ඉගෙන ගන්නවට විරුද්ධ භාවයේ තියෙන බුද්ධ ආගමේ. ඒකෙන් ඔබ මේ දාන දුන්නොත් ඔබ අනිවාර්යයෙන්ම දිවි ලෝකට යනවා කියලා දැම්මම සාතියක් දෙනවා අතට. ඒකල පිටි එකක් ලියනවා ගහලා. හරි. ඉතින් ඊට පස්සේ ආයෙකට පුරම් පාරම්භාගෙන ඉන්න ගියාම එතන ඉඳලම අකුසල් රැස් කරනවා. මොන සීල රැක්කත් මොන සමාධිය රැක්කත් මේවා ස්ථිර සාරව ඔටුනු බලෙන් දේවල් නෙවෙයි ඒමත් ඉඳගෙන ඊට වඩා සීලකට යන්න. ඒමත් ඉඳගෙන ඊට වඩා සමාධිකට යන්න. ඒමත් ඉඳලා ඊට වඩා ප්‍රඥාවට යන්න ගියාම දවසක මේ සාසවා පුඤ්ඤ භාග්‍ය උපති වේපක්ඛා කියන මේ සම්මා දිට්ඨිය නැත්නම් දිට්ඨි ඕගය නිත්‍ය ආශවය අරියා අනාසවා ලෝකුත්තරාමක්කවකා කියන පැත්තට පෙරලෙනකොට මම යන්නේ. පාටි දාන්න කවුරක්වත් නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. ඒ වේගය ඕපනයික. ධර්මයේ කියන ඕපනයික ගුණයක් එන්නේ එන්නේ එන්නේ ඒතන්ට යනවා. ඒ නිසා අපි ඒකට සාක්ෂිකාරයක් විතරයි. අපි සාක්ෂාත් කරනකොට බුද්ධ විදින්න කෙනෙක් නැහැ ඒක. පුච්චිතර මිනිස්සයා එන තමයි මමයා එයා ඉන්න තාක්කල් මේක එකක්ක තමයි තියෙන්නේ. එයා පුළුවන් තරම් තෝරනවා. මේක නැති වේකට එනකොට මම යගේ තියෙන ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග ආකාර නිමිති නැති වේගන යනකොට දැනෙන්නේ කොහොමද දන්නවද අසහනය අඩුවීමක් වශයෙන් ආතතිය අඩුවීමක් වශයෙන් මම වැඩි වෙන්න වැඩි වෙන්න මාන්නේ වැඩි වෙන්න වැඩි වෙන්න තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න අසහන ගතිය වැඩි වෙනවා ආතති ගතිය වැඩි. ඕකට මේ සයිකියාට්‍රිස්ලා අරගෙන හරි ඇනස්තීසියා දීලා හරි හරියන්නේ නැහැ. කොයි එක දුන්නත් තව අසහනෙ වැඩි කරනවා මිසක් නැත්නම් පස්සට දාලා වැඩි එකක් දෙනවා මිසක් තමන්න මේ ඇවිල්ලා තියෙන කෙලේශයක් නිසා මේ කෙලේශයේ තණ්හාමාන දිච්චි අපි ඒක දැකලා ඒක නැති කරන්න කටයුතු කෙරුවොත් අපිට කෙලේශේ වැඩි වෙන බවක් තේරෙයි. ඒක ස්වභාවිකයි. නමුත් ඒක හරහා ගිහිලා කරන්න පුළුවන්. ඒක නිසා යම්ම චේතනාවක් කරනවා නම් ඒ තණ්හාමාන දිටි ඇතුව බුදුජානනාංශේ සඳහන් කරලා තියෙනවා මිච්ඡා දිට්ඨිය කියන භයානකම මිච්ඡා දිට්ඨිකස බික්වේ පුරුෂ පුද්ගලස්ස යංච කාය කම්මං යථා දිට්ඨං සමත්තං සමාදින්නා මේ මිච්ඡා දෘෂ්ටිය කියන මේ නිත්‍ය සංඥාවෙන් ඉඳගෙන කෙනා යම්ම කායික කෘත්‍යයක් කරනවා නම් ඒ මිච්ඡා දිට්ඨිය සමාදන් වෙලා ඒකේ ගිලිලා යම්ම වචනයක් කතා කරනවා නම් ඒ මිත්‍යා දිට්ඨියෙන් තෙමිලා පෙඟිලා යම්ම මනෝ කර්මයක් කරනවා විත්‍යාදිතේ පෙඟිලා කෙනලා ඒකේ ඒකාන්ත මේක න හැම චේතනාවක්ම හැම ප්‍රාර්ථනාවක්ම හැම ප්‍රණිතියක්ම හැම සංස්කාරයක්ම අනිත්‍යය අකන්තය දුක්ඛාය අහිතාය සංවත් අනිවාර්යමයට අහිත පිණිස හිටින දුක පිණිස හිටිනවා කොහොමද කියනනම් චිත්ත ලැබුවටයක් හරි කරවිල ඇටයක් හරි කොහොඹ ඇටයක් හරි හිරෙව් හිටෙව්වොත් යවුරා ගන්නෙම පොලේ තියෙන චිත්ත රසය. දෙන්නෙම චිත්ත ඵලයක්. ශා කවදා හෝ සම්මාදිටියක් ඇති වුණා නම් ඒක නයි සම්මාදිටිය සමාදන් වෙලා වචන ක්‍රියාවක් කරනවනම් වචනයක් කතා කරනවනම් හිතවිල්ලක් හිතනවනම් ආට හිත සුව කාන්ත සුඛ එළවන සුළු පළගෙන දෙනවා. අපේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි වසංගලා මේ මෝනිච්ඡාව කරන්න ගිහිල්ලා එනත මේ රූපලාවන්‍යයක් එක කරන්න ගියාට පස්සේ අපි කරන්නේ තවදුරටත් සම්මාදිට්ඨි වෙනුවට මිච්ඡාදිට්ඨිය පෝරදාන. ඉතින් හිතන්න එපා අබුද්ධෝත්පාද කාලෙක අපිට තටමලා භාවනා කරන්න පුළුවන් දෙයක් කියලා. බුද්ධෝත්පාද කාලෙක හරි කමන්න අපි භාවනා කරනකොට ඔය සා ගැඹුරක් කියන්නේ මේ තාවිසර මහා හොර කණ්ඩායම. ඒකේ මුල් එක ඔය වටේ ඉන්න පුංචි පුංචි හිංචයියෝ ටික අල්ලන්න පුළුවන් කියලා. අල්ලන්න නැතුවත් බෑ. අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන ඒක දිගටම යා මම නිවැරදි කාර්යයා කියන එක දිගටම කියනවා. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා උසාවියේදී යම් වෙලාවක වැරදිකාරයෙක් සභාව විශ්රුපිට නිවැරදිකාරයා කියලා. ඒක ඔප්පු කරලා පෙන්නන්න නැතුව ඔබ නිවැරදිකාරයා නෙවෙයි කියන එක නඩුකාරයා කිව්වොත් ඔබ බොරුව කරන්නේ මම මගේ බලතල යොදලා ඔබ වැරදි කාර්යයක් කරනවා කියලා කිව්වොත් ඌ අනිවාර්යයෙන්ම ඇපීල් උසාවියට යනවා. ඌ ඇපීල් කරනවා. තව හොඳම වැඩේ තමයි උසාවියේදීම එයාටම ඔප්පු කරන්න ඕනේ මේ මේ මේ සාක්ෂිය අනුව ඔබ වැරදි කාර්යයක් කියලා එයා ප්‍රකාශයක් කරොත් උසාවියේදී. අනේ කරුකටයුතු අනේ උගත් විනිශ්චකාරතුමනි මම මෙතෙක් වේලා කරපු වැරදි වලටත් මගේ පව්වටත් මට සමා වෙන්න මමයි වැරදිකාරයා කියලා කිව්වොත් ආයෙ යන්න බෑ පිල්ලුසාරිය. ඒ නිසා යම් ඥානයක් පහළ වුණා නම් සමාධියක් ආවන ඒකම ඒක කියනකම් Taman සාක්ෂි දෙන්න යන්න එපා. Taman ඒකට යෝජනා ඉස්තර කරන්න යන්නේ කියන්නේ නෑ නෑ නෑ බෝ කියන හරියක් බොරු කියන්න බට ඔන්න බොප්පුකටම. අපි පැනලා දෙන්න ගියොත් එහෙම වැරදිකාරය හරි නිවැරදිකාරය කියලා එයා පිල් කෝට් එකට යනවා. ඇපිල් කෝට් එකක් නැති වෙන්නේ එතනම නඩුව හමාර කරන්න ඇති වෙච්ච දේ නැවත නැතේ වෙලා. සාක්ෂි ඉවර වෙනකම් අහන්න. ආපු දවසේ නෝන මිනිහා දන ගහලා කියනවා උගත් විනිශ්චයකාරතුමනි මට දෙන්න දෙන අඩුම දඬුවම දෙන්න මමයි වැරදිකාරයා කියලා. ඉල්ලනවා අනිවාර්යයෙන්ම ඉල්ලනවා. අන්න එතෙන්ට එනකන් නිකන් බොරු සෝබන කරන්න යන්න එපා. මේ මනස දෙන්න ලනු කණ්ඩ යන්න එපා. මේක නැවත නැතු උරගා බැලුවයි කියලා තමන්ගේ ඥාන වලට අව탁සිරුවක් වෙන්නේ නැහැ. සමාධියට අව탁සිරුවක් වෙන්නේ නැහැ. සතිය තව තවත් යොක නැහැ. ඇත්තටම වෙන්නේ ඒක තව තව සහතික වෙන එක. මෙන්න මේ ශක්තිය අපි තියාගෙන මේ දෘෂ්ටිය තියාගෙන මේ කල්පනා කියන භාවනා කරනවා නම් අපිට මේ සඳහා අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ක්‍රම විදි අනන්තවත් අපි ගාව තියෙනවා. ඒ ශාන්නේ දෘෂ්ටි කෝණය හදාගත්තම ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. අනිවාර්යයෙන්ම යට යන සම්මා සංකප්ප හැදෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හැදෙනවා. එතකොට යායාමයේ සතිය සමාධිය එනවා. ඒ නිසා ඒක කවුරුත් ගැන විශ්වාස කරන්න එපා. අපි ළඟ තියෙන උපකරණ ටික ඇති. ඒක නැවත නැවත ගන්න. නැවත නැවත පිය උලන්න. උලනකොට උනකොට මේක තීක්‍ර වෙනවා මිසක් මට දැනුවමදි කියලා හිතන්න එපා. මට මේ කාගරේ ආශිර්වාදයක් ඕනයි කියලා හිතන්න එපා. මට මේක බුද්ධ මෛත්‍රී බුද්ධ සාසනයට රිලේෂන් හම්බ වෙයි කියලා හිතන්න එපා. මේ ධානා කට්ටියත් එක්ක අහුවෙච්චම රැල්ලට අහුවෙලා මාත් ගහගෙන යයි කියලා හිතන්න එපා. ඒ බොරු පොයි මේකේ නෑ. ඔය තියෙන එක මම නැවත නැවත කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා ධර්ම දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් අතර කරනවා. ශිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා